කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනා කාලය සඳහා යෙළඹිලා වාසය කරන්නේ ධර්ම දේශනාව ආරම්භ කිරීමට සියලු දෙනාම tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අනිච්චා භික්ඛවේ කාමා තුච්ඡා මෝස ධම්මා මායා කතමෙතං බාලාලාපනං ජීව දිත්ත ධම්මිකා කාමායේච සම්පරායිකා කාමාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම මේ දවසේ ධර්ම දේශනා මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියා ගන්න ලද මේ පාළි වාග් මාලාව උපුට ගන්න ලද්දී සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච සූත්‍ර පිටකේ සංග්‍රහ වෙලා තියෙන විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන වටිනා සූත්‍රයක් වෙන ආනන්ද සප්පාය සූත්‍රයේ කොටස. ඉතින් මේ ආනන්ද සප්පාය සූත්‍රය පිටිබඳව කිරිමතක් කිරීමක් කරනවා නම් අපි ඇත්තටම දැන් ඉන්නේ අපි 47 වෙනි භාවනා වැඩමුළුව මේකම 45 වෙනි භාවනා වැඩමුළුවටත් අපි මාතෘකාව වශයෙන් තියාගත්තා. හැබැයි මේ සූත්‍රය එදා අපට සම්පූර්ණ කරන්න හම්බුනේ නෑ දවස් 10 භාවනා වැඩමිටුවේදී. ඒක කරගෙන කරගෙන යනකොට තේරුණා ඒක බොහොම සාරගර්භ භාවනාවට අදාළ කාරණා රාශියක් සහිත සූත්‍රයක්. ඒ නිසා මට හිතුණා ඒ සූත්‍රයම මේ 47 වෙනි වැඩමුළුවටත් ප්‍රධාන මාතෘකාව වශයෙන් තියාගෙන ශක්ති ප්‍රමාණෙන් අපි ඒකේ සාරය, ඕජාව, ධර්ම රසය මේ වැඩ පිටුවේදී ලබා ගනිමු. හැකි තාක් අපි එක්ක සූත්‍රේ නිමාවට හෝ ගිය පාර කර ගිය ගමනට වැඩි ඉස්සරහට යන්න මේවත් උත්සාහ ගනිමු කියලා. ඒ වාගේම මේකට අපි ආනන්ද සප්පයි සූත්‍රය දෙවෙනි කොටස කියලා අපි නම් කරාට ඒකී ගැඹුරට යන්න ඉස්සෙල්ලා අපිට ඒක පිළිබඳව හඳුන්වා දීමක් එහෙම නැත්නම් ඒකේ ක්‍රමික විකාශය පිළිබඳව මේ පිටසත් එක්කම තමයි යන්නේ. ඒ නිසා සාමාන්‍ය ඉටි ඉස්සලා කරපු එක පිළිබඳව ඇසු විරු ඥාන තිබුණා හෝ වේවා නොතිබුණා හෝ වේවා කාටත් වැටහෙන විදිහට සංග්‍රහයක් මේ සූත්‍ර දේශනා මාලාව ආරා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සූත්‍ර කියවලා පොත් පෙරලා පළපුරුදු ඇත්තෝ ඇත්තන් සඳහා මේක පිළිබඳව මතක් කරනවා නම් මේක සරුවච්ච දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයට අයිතිව සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. මේකත් සාමාන්‍ය ස්වරූපේ හැටියට ඒවම් මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස ධම්මනම් කම්මාස ධම්ම නිගමෝ කියලා පටන් අරගන්නේ සරුවචනාංශේ එකල කුරු රට කම්මාස ධම්මනම් නියම් ගමේ වාසය කරන සමයේ දේශා කරන ලද්දා මේක හරි අරුමයක් තියෙනවා මේ වාක්‍ය කියනකොට මොකද හැම වෙලාවෙම සූත්‍ර දේශනා කරන ලද්දේ සර්වජන් වහන්සේ විසින් උනත් එතන ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක ස්වාමීන් වහන්සේ නමක් උනත් මේක සංගීතයේ පරිවෙන සංගීතයට නගින නංගොන ආනන්ද ස්වාමීන් වහන්සේ සූත්‍රයට මාර්ගාත මාතුකත බන්නේ මා විසින් මෙසේ අසන් ලදී. ඒවා මේ සුතං කියලා. ඊට පස්සේ ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති නැත්නම් ඒකං සමයං භගවා කුරුසු විහෙරති කියලා. එතකොට මේ කාලය පිළිබඳව ස්ථානය පිළිබඳව ඉංගියත අපි නිදාණය කියලා කියනවා ආනන්ද ස්වාමීන් තමයි ඒ ඉංගිය පෙන්වන්නේ මම මේක ඇහුවේ සර්වචන් වහන්සේ ඒ කුරු රට කම්මාශ ධම්මනම් ගමෙහි වැඩ වාසය කරන සමෙහි කිය. චර සූත්‍ර පිළිකේ පිළිබඳව ටිකක් කියලා හුරු ඇත්ත දන්නවා මේ කුරු රට කම්මාශ ධම්ම නිගම කියලා කියන්නේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කිරීමෙන් පවිත්‍රතාවයට පත්වෙච්ච භාවනා ජීවිතය පිළිබඳව පොත්පත් කියව නැත්තන්ගේ ගෞරව ගෞරවයට ආදරයටපත් වෙච්ච තැන. ඒ වාගේ මහා නිදාන සූත්‍රය මේ ආනන්ද සප්පාය සූත්‍රය වගේ ඒ ගැඹුරු සූත්‍ර මෙතන දේශනා කරපු නිසා ඒ කුරුරට වාසිනිතාම ඥානවන්ත පිරිසක් වශයෙන්ුත් භාග්‍යවන්ත පිරිසක් වශයෙන්ුත් ਸਰවචනංශයේ ගම්භීර ධර්ම කොටාස නිබ්බාන සංයුක්ත නැත්නම් නිබ්බාන පරිසංයුක්ත එහෙම නැත්නම් ශූන්‍යතා පරිසංයුක්ත දේශනා දේශනා කරලා තියෙන එවැනි ගරුකාම්බීර ධර්මයේ පිළිබඳ ලැජියාවක් ඇති පිළිසෙච්ච පිට වගේ කියලා පසු කාලීන ආචාර්යවරු එහෙම නැත්නම් අටු ආචාර්යින් වහන්සේලා ප්‍රකාශ කළා තියෙනවා. ඒ නිසා නිදානේ කියනකොටම තේරෙනවා ඒ කුරුරට කම්මාස ධම්මනම් නිකමෙහි වැඩ වාසය කරමින් මේ සූත්‍රය දේශනා කෙරුවයි කියලා. ඒ වගේම මේ සූත්‍රයේ සතුටචන් වහන්සේ පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිස අමතලා ඒ අයව කුළු ගන්නලා ධර්මයට නතු කරගෙන භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනා කිරීමෙන් පේන්න තියෙනවා සර්වචනංශේ සිද්ධියක් මුල් කරගෙන කරන දේශනාවක් නෙවෙයි සර්වචන් වහන්සේ විසින්ම මේ පිළිසෙට මේක කියලා දුන්නොත් හොඳයි කියලා ඒ දේශනා කිරීමේ කැමැත්තෙන්ම කරන ලද දේශනාවක්. ඒ හුඟක් සමහර දේශනා තියෙනවා මාඩ සිද්ධියක් ඇති වෙලා ඒ සිද්ධිය පසුවින් කරගෙන එනතන කවුරු හරි අසන ලද ප්‍රශ්න අනුව ඉතින් මේ දේශනාව ඇවිල්ලා තියෙන්නේ සර්වචන් වහන්සේ විසින්මයි තාත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි එතනද ඒ ආනන්ද ස්වාමීන් මේ කියන්නේ එතනදී භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂුන් ආමන්ත්‍රණය කළා භික්ඛවෝති කියලා මේක මම කලිමුත් මතක් කරලා තියෙනවා හරියට පැවිදි වෙච්ච උපසම්පදා ලැබුකෝ ඇත්තන්ට දේශනා කරන්න ලද්දක් කියලා කියනකොට අනිවාර්යයෙන්ම හැඟීමක් එනවා. එතකොට ඒ ධර්ම ගැන කියවලා බලපොරොත්තුක් නැතිවත් හිතනවා අපෝ ඒක බොහොම ගැඹුරුයි. විචුන් වහන්සලාට දේශනා කළ තියෙන අපි තාම පැවිදි වෙලත් නැහැ. එහෙම නැත්නම් අපි තාම මේව ගැන දන්නෙත් නැහැ. ඒ නිසා ඌ අපිට තේරෙන්නේ නැති වෙයි. අපිට නෙවෙයි මේක ආමන්ත්‍රණය කරලා තියෙන්නේ කියලා මම හිතනවා. එහෙම හිතන එක සාධාරණයි කියලා. ඒ මොකද මම ගිහි කාලේ ඉගෙන ගන්න කාලේ රස්සාව කරන කාලේ නිතරම සුබෝධාරාමයට ගිහිල්ලා මේ පොත් ණයට අරගෙන එතකොට මේ බුද්ධ ජයන්ති පොත් නිකුත් වෙලා අද වගේ ප්‍රසිද්ධ නෑ පොත් තිබුණා. ඉතින් කියවන හැම වෙලාවෙම මට හිතෙනවා මම බුදුහාමරගේ බණහන තාම සුදුසුක් නෙවෙයි. මේක භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා කියලා කියනවා ස්වාමීන් වහන්සේක හරි අමාරුයි. අපිට නෙවෙයි ඒක ඔබ වහන්සේලාට කියලා තියෙන්නේ. ඇයි කියලා අපම කියනවා මේ ස්වාමීන්ගේ භික්ෂූන් කියලා ආමන්ත්‍රණය කළා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මතක් කරා එහෙම නෙවෙයි. එතන සිව්වණක් පිරිසම ඉන්නවා. නමුත් අර වැඩිමහල්ම වැදගත්ම ඉස්සරහින් ඉන්න පිරිස තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා බුදුජානක භික්ඛවේ කියලා ආමන්ත්‍රණය කරාට සිව්වණක් පිරිසටම ආමන්ත්‍රණයක් කරනවා කියන්නේ. ඒක බුදුම ස්වාමීන් වහන්සේ පන්දිසාසිතට බොහෝම සවිස්තරව විස්තර කරා භික්ඛු කියන පදය අටුවාව තෝරන්නේ සංසාර බය දන්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කියන කෙනා. ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා පැවිදි වේවා යම් කෙනෙක් සංසාර බය දැක්කා නම් දැකලා ඒකට ගැලවීමට කටයුතු කරනවා නම් එයාට බිකු කියනවා. ඒ නිසා මේකෙන් ඒ හතරවන පිරිසටම ආමන්ත්‍රණය සිද්ධ වෙනවා. ඒක නිසා මේ කවුරක්වත් එමෙ අඩු තත්යක දාලා සලකන්න එපා. පාර්ලිමේන්තුවේ ඕනෙම කෙනෙක් කතා කරනකොට කතානායකතුමනි කියලා තමයි කතා කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මුළු සභාවටම තමයි. සභාවක අපි කතා කරනකොට සභාපතිතුමනි කියලා අපි වරින් වර වරින් වර කතාව යොමු කරන සභාපතිට. හැබැයි පණිවිඩය කියන්නේ එතන ඉන්න සභිකයෙකුට වෙන්න ඇති නමුත් අපිට සභිකයෙකුට කතා කරන්න අයිතියක් නැහැ. අපිට ජීන සභාපතිට කතා කරන්න. ඒ වගේ තමයි සරුවචනාංශය බලනකොට තියෙන වැදගත් පිටසට කතා කරනවා. එහෙම නැත්නම් සංසාරේ බය දන්න ඕන කෙනෙක් මේක අසපල්ලා කියන හැඟීම තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ අඹරුයි අපිට තේරෙන්නේ නැහැ කියලා පස්සට දාන්න නැතුව අපි කොහොම හරි භික්ෂුන් වෙලා නැත්නම් භික්ෂුන් වෙන්න උත්සාහ කරන්න. සම්මත අනුකූලව. එහෙම නැත්නම් හිත හදා ගන්න ඕනේ. අපිත් මේ කාම ලෝකේ ගත කරාට, ගිහි ලෝකේ ගත කරාට හැකිතාක් සංසාර බය අමතක කරන්න එපා දිවා රාත්‍රී දෙකේ. සංසාරෙන් ගැලවීමේ කටයුත්තත් බහා තබන්න එපා. මේකට උරදීලා ඇති කටයුතු කරන්න ඕන එකට කියනවා ධූරය කියලා. ධූර නික්ෂේපය කියනවා කරාරිනවට. ඒ නිසා සංසාර බයෙන් ගැලවීමේ කටයුතු කර ඇරියොත් එහෙමනම් මේ අටේ මේ වෙලාවට මේ සූත්‍ර අහන්න යන්නත් එපා කතා කරන්න යන්නත් එපා මේවා කරු කටයුතු ගැඹුරු ධර්ම තියෙන නිසා සංසාර බය ඇති වෙලාවක සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන වෙලාවක ඒ සුදුසුකම සිහිපත් කරන තමයි මේ පොතකට අත තියන්න වටින්නේ නැත්නම් ඇත්තටම අත තියන්න වටින්නේත් නැහැ ඒ නිසා ඒ මතක් කරගත්තාම මේ පිළිසට නානාකාරී හිත අලුත් කරගන්න පුළුවන්. අපි මේ සූත්‍ර ධර්මයට කොච්චරනම් සකස් වීමක් වෙලා තියෙනවද? తాවකාලිකව හෝ නෑදෑ පරපුර අතහැරලා වස්තු සම්භාර අතහැරලා නන්නාඳුන තැනට ඇවිල්ලා ශීලක පිහිටලා සුදුරිදි ඇඳගෙන එවැනිම සුදුරිදි ඇඳගත් විසක් එක්ක වාඩි වෙලා ඒ සඳහාම ජීවිතේ කැප කරලා ඉන්න නිසා අපිට වෙනසට වැඩිය බික්කෝ කියන නම ගැලපෙනවා. අපි ඒක රැක ගන්නත් පුළුවන් තරම් අපි ඉන්දිය দমনය කරනවා, සීලය රකින්නවා. ඒ නිසා අපි මෙහෙම වෙලාවේදී මේ වගේ ධර්ම සාකච්ඡා කරන එක වටිනවා. අනේ විදිහට අපි හැම වෙලාවෙම මේකට අප වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ කියලා ඒකට හිත හදාන්න ඕනේ. ඒ වැඩේ ඒ අදහස ඉස්මතු කරන්නයි මම මේ හඳුනාදී මේ පාඩයක් ඉදිරිපත් කළේ. ඊගවට ඊට පස්සේ වික්ෂුන් වහන්සේලා එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා මේ දජානන්සට ආස්වාසවට පස්සේ පිළිවදන් දුන්නාට පස්සේ නැත්නම් අපේ කාලේ කියනවනම් එහෙ කිව්වට පස්සේ දැන් සරුවචන් වහන්සේ මාතෘකාව නැත්නම් තමන් වහන්සේට දේශනා කරන්න ඕන කොටහ ආනිසසප්පයලු සූත්‍රයේ සාරය උන්වහන්සේ ඉදිරිපත් කරන එක දිග සූත්‍රයක් කෙසේ නමුත් අද මම ඉස්සරහින් තියාගත්තේ අනිච්චා භික්කවේ කාමා. සර්වචනංශය සඳහන් කරලා තියෙනවා මේ කාමයෝ අනිත්‍යය. එචා. ඒ කියන්නේ විචුන් වහන්සේලාට අලුතෙන් ආයේ එහෙම නේද කියලා අහන්න දෙයක් නැහැ. උන්වහන්සේ ඍජු ප්‍රකාශ කරනවා අනිච්චා භික්කවේ කාමා තුච්ඡා. තුච්ඡයි කියලා කියන්නේ උසස් උත්තම කියන එකේ අනිත් පැත්ත. පහත් තුච්ඡ තත්ත්වය. මෝස ධර්මා හිස් දෙයක්. ඒක නිසා මේක අනිත්‍ය දෙයක් තුච්ඡ දෙයක් හිස් දෙයක් මායාකත මේ තම්බික් කරේ මේක නිකන් හීනෙන් දකපු හීනයක් වාගේ එහෙම නැත්නම් මිරිඟුවක් වාගේ එහෙම නැත්නම් මායාකාරයක් විසින් දැర్శණය කරලද පෙන්වන ලද ඇස්බැඳුමක් වාගේ මේ කාමය අනිත්‍යයි තුච්ඡයි හිස් ඒ වගේම මායාකත මේතං බාලාලාපණං බාලයන් විසින් අනේ මේ කැල්ල මගේ මේ කැල්ල මගේ කියලා අන්ධහැර පාවන ධර්මයක් තමයි කාමී කියන්නේ. බාලයෝ හරිය කැමැති තමන්ගේ අගේ ආඩම්බරේ පුළුවන් කාර්කම පෙන්වන්න කාමයට සම්බන්ධ කරලා. මට මෙච්චර වස්තුව තියෙනවා මට මෙච්චර නම්බුනාම තියෙනවා මට මෙච්චර නෑදෑයෝ ඉන්නවා කියලා බාලයන් ලව්ව ආමන්ත්‍රණය කරනවා. ආලපණය කරනවා නැත්නම් බාලයෝ නන්දොඩවනවා කියලා කියන්නේ. බාලයන් අන්දොඩවන ධර්මයක් තමයි කාමය කියලා කියන්නේ. මේ විදිහට සර්වචනාංශයේ උපෙන්නනවා උත්තරී මනස ධර්ම. ධන්න නැත්නම් manussත්වයේම ඉක්මවලා සංසාර බයෙන් දැකලා සංසාරේ එගොඩ වෙන්න හදන කෙනා මේ දර්ශනය මේ බුදුහාමර පෙන්වන මේ අනිත්‍ය සංඥාව ඉතින හිස්කතිය ඉතින තුච්ඡ ගතිය ඒක මේ මායාවක් බව ඇස්බැඳුමක් බව බාලයල්ලව්වා අන්ධහර පාවන ධර්මයක් බව එහෙම නැත්නම් මම මේ මාගේ කියා ගන්න ධර්මයක් බව ਸਰවඥන්සේ සඳහන් කරනවා. ඉතින් මේ පාඩ නැත්නම් මේ පාක් මාලාව සඳහන් වෙන්නේ ආනන්ද සප්පයි සූත්‍රය පමණක් නෙවෙයි. කාමයෙන් ගැන පෙන්වන්න හදන හැම වෙලාවකම ਸਰවඥා සතින් ප්‍රකාශ වෙන දේශනා වෙන පාඩයක් තමයි මේක. ඉතින් ඒක මේ ආනන්ද සප්පයි සූත්‍රය සඳහන් වෙලා තිනවා. ඊට පස්සේ මේ කාමයේ පිළිබඳව දෙතෑවර කරලා මේක පතුරු ගහලා විෂිතුරු කරලා විස්තර කරලා සඳහන් කරලා තිනවා යේච ditta ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා අපි දැන් මේ ජීවිතේ මේ මොහොතේ ඇහින් හරහා කන හරහා නාසය හරහා දිව හරහා කය හරහා ලබන දේට අපි ditta ධම්මික කියන අස්පනා අපිට කියන වචන. ditta ධම්මික කාමය ගැන කිව්වත් කියන්න තියෙන එක අනිත්‍යයි තුච්ඡයි මෝස ධර්මයක් බාලාලාපනයක් මායා දර්ශනයක්. ඊට පස්සේ සම්ප්‍රායික කාම කියලා තියෙනවා. අපි මේ අද දුක් විඳින්නේ සමහර විටක මතු ජීවිතේ සැප පිණිස. මතු ආත්ම සැප පිණිස, දරුවන්ගේ සැප පිණිස ඒකත් තුච්චයි, ඒකත් බාලයි, ඒකත් බාලාලාපනයක්, ඒකත් මායාවක්, ඒක ගණ්ඩහරයක් නෑ. ඉතින් මේක කියනවා කාම තණ්හා, භව තණ්හා කියලා. කාම තණ්හා කියලා කියන්නේ මේ ජීවිතයේ නැත්තම් මේ පේන වර්තමානයේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් ලබන දේ. එතකොට ඒක විඳින්නේ මේ මොහොතේ ඒකට ਸਰවඥාන්සේ පාවිච්චි කරන ධිට්ඨ ධම්ම කියන වචනේ. ධිට්ඨු ධම්මීහි කියලා අපි ඒක සිංහලට දාලා තිනවා. ධිට්ඨ ධම්මික කියලා කියන්නේ ඉඳුරන් හරහා ඍජුව මේ මොහොතේ විඳින ටික. ඒකට අපි කාම තණ්හා කියලා කියනවා. ඒ සඳහා අපි කරන ආශාවට ඒ තරහ අපි කරන බැඳීමට ආශාවට කාම තණ්හාව කියලා කියනවා. නමුත් හැම කෙනාම මේ මොහොතේ සැප ලැබුණට සතුටු වෙන්නේ මේ සැප හෙට ලැබෙයිද? යණ යන තැන ලැබෙයිද? මගේ නෑදෑයින්ටත් ලැබෙයිද? ලබනාත්මටත් ලැබෙයිද කියලා දුමාකාර විදිහට කාමයේ පිළිබඳව සැලසුම් හදනවා. ඒ සැලසුම් හදන දේවල් සඳහා දැන් විඳින්නේ වදයක් ඒ වදේ විඳින්නේ මොකටද? හෙට සැප පිණිසයි. ඒ නැත්නම් අනිත් තැනට යනකොට එතන සැප පිණිසයි. නැත්නම් ඊගාව ආත්මේ සැප පිණිසයි. ඒක එතකොට භව තණ්හාව කියලා කියනකොට කාම තණ්හාව ඉතිරි පැතිරි වඩවන්න ආසයි. ඒකත් වෙන්නේ කාම තණ්හාවෙන් ජයගත්ත මනුස්සයා. කාම තණ්හාවේ යම් ප්‍රමාණයකට විසෝසගත එක නම් වහාම ලෑස්ති වෙනවා. ඒක අනිත්‍යටත් මට හිතත් මට වෙන තැනකත් ලැබීම පිණිස පුදුමාකාර ව්‍යාපාර කරනවා. ඒ නිසා කාමය වර්තමානයේ සැප ලැබුණත් සැප ලැබිච්ච කෙනා කවදාකවත් නතර වෙන්නේ නැහැ. එයා ඒක භව තණ්හාවකට හරවගෙන භව තණ්හාව කියන එක ලෝකේ අල්ලන්න කරන උත්සාහය. මුළු කාර්යය පුරාම මුළු දේශේ පුරාම කාම අධිපතිකම ගන්න උත්සාහය. මෙලෝ එක එක එක එකක් දිනලා නැහැ. සක්විති රජ කෙනෙක්වත් දිනලා නැහැ. හැබැයි කිසිම කෙනෙක් මේ ප්‍රයත්න අතහැරලත් නැහැ. හැම කෙනාම ප්‍රධාන වශයෙන් ඒ වස්තුකාමී කරනවා කාම වස්තු වලට ප්‍රිය කරනවා දර්ශනීය රූප නැතනම් රූප දර්ශන දර්ශන කාමී කියලා එකට කියනවා ඊගාට සමන කාමී කියලා කණින් සමුල්ලේපණය කියලා ඊට පස්සේ නාසයෙන් දිවෙන් කයෙන් ඊට පස්සේ ස්පර්ශයෙන් සංසර්ගයෙන් විවිධ ආකාර විදිහට මේ කාමයේ ඇති කරන එතකොට ඊවට සම්ම ඊවට වචනයක් කියනවා කාම තණ්හාව අදාළ වෙන දේවල් වලට කියනවා වස්තු කාමය කියලා ඒවට කාම වස්තු වර්ගයක් තියෙනවා ඇහැට රූප කියලා කාම වස්තුවක් තියෙනවා කාණ්ඩ සද්ද කියලා කාම වස්තුවක් තියෙනවා රූප ධර්ම ඒතර වස්තු කාමේ නමුත් ක්ලේශ කාමය කියලා කියන්නේ වස්තු කාමයේ පිළිබඳව ලේසයක් මාත්‍රයක් හේවන ලක්ෂණාවක් ඉතින් අර කාම වස්තු කොච්චර ළඟ තියාගත්තත් ක්ලේශකාම සන්තුතන්තප්පණයකටපත් වෙන්නේ. ඉතින් මේක දිහා බලනකොට මේ කාමයේ අනිච්ඡාබික විකාම අතුච්ඡා මෝස ධර්මා කියනකොට ඒක පහත් තුච්ච තත්වයකටපත් කරාට ඒක සංසන්දනාත්මකව කරන අර්ථ නිරූපණයක් මේකට සර්වඥාන් වහන්සේ සඳහන් කරන්නේ මෙවැනි කාම ලෝකේ ඉන්න සත්‍යයට ඕලාරික අත්බව ප්‍රතිලාභය කියලා. එයා ඉන්නේ බොහොම ගොරෝසු ඕලාරික කියලා කියන්නේ ප්‍රකට ප්‍රකට ප්‍රසිද්ධ ආත්ම භාවයක් යාට තියෙනවා. ඉතින් ਸਰවචනන්සේ ආත්ම කියන වචනේ පරිසංගත පරිච්ඡේදෙ පාවිච්චි කරන්නේ. උන්වහන්සේ කියනවා ඒ විදිහට මේ කාම වස්තුන් කෙරෙහි බැඳිලා කාම තණ්හාවෙන් ගත කරන මනුෂ්‍යයාගේ ආත්ම භාව ප්‍රතිලාභයට කියන්නේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය. කබලින්කාර ආහාර මත රඳා පවතින රූප ධර්ම මත පවතින ආත්මයක්. ඔය තමයි ආර්ථික විද්‍යාව කියන්නේ ඔන්න ඔකට. නැත්නම් ඔකට කියනවා අර්ථ ශාස්ත්‍රය කියලා. ඉතින් මේ මුළු ජීවිතේම අපි ගත වෙන්නේ ඔන්න අර්ථ ශාස්ත්‍රයට තමයි. කොටින්ම කියනවා නම් අපි අවුරුදු 55 වෙනකම්ම ඉගෙන ගන්න කාලේ රසාවල් කරන කාලේ ජීවිතේ සුන්දරම ක්‍රියාශීලී සජීවී මුළු කාලෙම ගත කරන්නේ ওই කාමයට පහඳින්න තමයි. කඹරන්න තමයි. ඒ වුණාට මේකට බුදුහාමරෝ පාවිච්චි කරන ප්‍රතිලාභය කියන වචනය. පෙරකල පින්නකට මේක හම්බෙලා තියෙනවා. තිරිසනෙක් වෙන්න තිබ්බා, යක්ෂයෙක් වෙන්න තිබ්බා, ප්‍රේතෙක් වෙන්න තිබ්බා, නිරිසතෙක් වෙන්න තිබ්බා. එහෙම වුණා නම් මේ කාමස්තු කාම කෙලේශ කාම කියලා දෙකක් තියෙනවා. එහෙම නැත්නම් කාම තණ්හා භව තණ්හා කියලා දෙකක් තියෙනවා කියන බණක් අහන්න හම්බ වෙන්නේ නැහැ. බුදුන් දකින්න හම්බ වෙන්නේ නැහැ. සුතියක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා Taman තීරුම් අර ගන්න ඕනේ. තාම ඉන්නේ ඕලාරික ආත්ම භව ප්‍රතිලාභයක වෙන්න පුළුවන්. තාමත් ඉන්නේ වස්තුකාමයට පහඳින වෙලාවක වෙන්න පුළුවන්. එතෙන් තාමත් කාම තණ්හාවටම නොදැනුවත්කම නිසා ඔය යෙදී ගත කරන කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් පෙර කළ පිනකට තමයි මේ මනුස්සකම ලැබිලා තියෙන්නේ. ඒක ප්‍රතිලාභයක්. ආත්ම භාව ප්‍රතිලාභයක් කියලා ඒ සර්වත්‍ංශය සඳහන් කරලා තියෙන නිසා එහෙම කාමයේ ගත කරයි කියලා කෙනෙකුට මේ පහත් කළා කතාන්න අයිතිවාසිකමක් නැහැ. මොකද එහෙම කට්ටිය තමයි කවදා හරි බණ භාවනා කරලා ඉදිරියට යන්නේ. නමුත් පෙන්නලා දෙනවා බුදුහාමරගේ බුදු ඇහෙන් උඩ ඉඳලා පල්ලෙහාට බලලා ඕක තමයි මිනිස්සුෙකුට යන්න පුළුවන් තුච්චම පහත්ම මෝඩම මායාව. දැන් බාලයොත් එක්ක මෝඩ ජනතාවක් එක්ක රණ්ඩු කරලා දිනලා අපි අඳුර පානවා. එහෙම නැත්නම් අපි වාසිබස් දොඩනවා මං අරක ලැබුණා මේක ලැබුණා එක බාලාලාපනයක් විතරයි. හැබැයි ඒකත් මතක තියාගන්න ලොකු විභව ශක්තිය. ලොකු පිනක්. ලොකු ආත්මයකට කියන්නේ ප්‍රතිලාභයක්. ඒක නිසා manussත් භාවෝ පටිලාභ manussත් පටිලාභෝ දුර්ලභෝ කියලා බුදුහාමර ඒ දුර්ලභ manussාත්ම භාවයට මේ බුදුහාමර කතා කරන්නේ. දස දුර්ලභ manuss ප්‍රතිලාභේ ලැබු මනුෂ්‍යර කියන ඕක තමයි මිනිසුන්ට අනුගුණ අඩියම தત્ත්වේ ඒක වුණත් තිස්තුම් තලයේ භවයේ වටිනතන. මේකට කියන්නේ මගුල් සක්වල කියලා. අපි මගුල් සක්වලේ අඩියේ ඉන්නේ. ඊට උඩ ඉන්න කට්ටිය තමයි සාතෝ මහරජගේ යාමතුසිත නිම්මාන රතිය ආදි වශයෙන් මේ තාවතිංශ වගේ අඩියේ ඉන්නේ අඩිය උඹලට ඕනේ නම් ඔය ආත්ම භාව ප්‍රතිලාභේ ඉන්න පුළුවන් ඕලාරිකේ. ඒකේ ලකුණ තමයි ඔය පෙන්වන්නේ අනිච්චා තුච්චා මෝස ධම්මා මාය මායාගත මේතම් බාලාලාපන. මේක දිට්ඨාමිකකෙත් එච්චරයි සම්ප්‍රායිකකත් එච්චරයි. ඒක නිසා කෙනෙක් තේරුම් අරගන්න ඕනේ මේ දේ බුදුහාමුදුරුවෝ අපිට පෙන්වලා දෙන්නේ තුච්ච කරලා පහත් කරලා බිම දාලා පාගන්න නෙවෙයි. මේ තියේදිත් ඒ ප්‍රභවයේ තියෙනවා. ඒ ප්‍රභවයේ මතු කරන්න දැන් ඉන්න තැන සංසන්දනාතෝ දැනගන්න. ඒ වගේම ditta dhammika කාම සංඥා සම්ප්‍රායිකා කාම සංඥා. ඒ සංඥාවත් කාමයේ විතරක් නෙවෙයි කාම සංඥාවත් ditu දැමේ වශයෙන් තියෙන වර්තමාන වශයෙන් තියෙනවා. සම්ප්‍රායික වශයෙන් ජීවිතයෙන් පස්සේ නැත්නම් පරලෝකේ කියලා එකක් තියෙනවා. ආනෝ දෙකේදීම මේ කාමේ සහ කාම සංඥාව කියන දෙකේ ජීවත් වෙනවා. ඉතින් ඒ ඒ දෙකේ ජීවත් කරන මේ සංඥාවේ උපරිමයට වැඩ ගන්න මිනිහ තමයි දේශපාලනඥයා. එයා මනුස්සයට අන්දලා දෙනවා. ඔයගොල්ලෝ මට ඡන්දේ දුන්නොත් ඔයගොල්ලන්ට ඉර ඕන්නම් ඉර දෙන්නම්, හඳ ඕන්නම් හඳ දෙන්නම්, අරකද දෙන්න මේකද දුන්නේ කියලා ওই ඡන්ද ප්‍රභු පොරොන්දු වල තියෙන්නේම කාම සංඥාව තමයි. කවදාකවත් ඒ කෙනෙක් නිවන් ලැබලා දෙන්නම්, ප්‍රථම ධානය ලැබලා දෙන්නම් කියලා ඡන්දේ ඉල්ලලා තියෙනව මතක තියෙනවද? නෑ. ලැබෙන්නේ. මේ මොගේ වහලා තියෙන්න එපා මොනවා හරි ගන්න. කියන එකක් නේ දෙන්න පුළුවන්නේ. තියෙන්නේ කාමේ විතරයි. අපි ඔයගොල්ලන් කාමයේ දෙන්න. ඒකද ඒකත් දෙන්නේ මතක තියාගන්න සංඥාවක් විතරයි. කාම සංඥාවක් විතරයි අපිට දෙන්නේ. අපි මේ කාම සංඥාවට තමයි ඡන්ද දෙන්නේ. දුන්නට පස්සේ ණය වෙන හේ දැන් හම්බුණාද අපිට අවුරුදු පහක් තුන දැන් ඉතින් අහක බලා ගන්නilla කියලා. ඊට පස්සේ ඊගා අවුරුදු පහේ ආයෙත් අවිල්ලා කියනවා. එදා බොරුව කිව්වට දැන් නම් ඇත්තමයි කියන්නේ කියලා. ඉතින් මේක සාමාන්‍ය බටහිර ලෝකේ කියන්නේ කරත්තජින බූරුවට කෝටු ගෑල්ලක ඉස්සරහා කැරට්ටලයක් එල්ලලා තියෙනවා. අර කැරට්ටලේ कांड මූ දුවනවා. දුවන ගානේ කරත්තය දෙනවා. කවදාකවත් අර කැරට්ටලේ පැද්දිලා ඇවිල්ලා කට ළඟට එන්නේ නැහැ. ඉතින් ඒ කැරට්ටලේ බල බල යන ගමනක් තියෙනවා. ඉතින් මේ කාමයේ පිළිබඳව ඔය දේශපාලනඥයන්ට බැන්නට ඒක ඉතින් මාර හේනාවක වැඩක් විතර යනවා. එහෙම නැත්නම් අපි මේ හීනයක් පිටිපස්සේ දුවන ගමනක් ඒ වුණත් ඒ බව තේරුම් ගැනීමේ ශක්තිය ඇති ආත්ම භාවයක් තමයි මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය. ඒ නිසා මේකෙන් අපි අනේ තාමත් මේ අඩිය මට්ටමේ ඉන්නේ කියලා පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. එකයි ගන්න තියෙන්නේ අපිට ප්‍රභවයේ තියෙනවා. බුදුහාමෝ මේ කියන දේ සුත්තමේ වශයෙන් අවබෝධ කරගන්න. ඇත්තද නැත්තද කියලා දැනගන්න. සමහර වෙලාවට කාම ලෝකයේ මධ්‍යස්ථ මට්ටම පන්නලා එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙකුට වැඩිය උසස් මට්ටමට ආපු කෙනෙකුට නම් මේක ඇත්ත බව දැනගන්න පුළුවන් චින්තා මේ වශයෙන්. අපි පුංචි කාලේ අසවල් අසවල් තත්ත්වවලට යන්න මොන තරම් ආශා කරාද? ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? කවදාකවත් ඇති වෙලා තියෙනවා. ඊගාව තැන්න යන පුදුම ආසාවක් තියෙන. දැන් අගිය තත්ත්වේ දැන් පහත් වෙනවා. නිකමට අපි හිතුවොත් අපි අපේ මොනබුරේ කරේ මිනිබිරියක් හරි කවුරු හරි දෙකේ පන්ති පොතකට පාඩම් කරනවා කියලා. ඉතින් අපි කියන එන්න බබා යන්න අපි වන්දනා කරන්න. බෑ බෑ මට එන්න බෑ අද පාඩම් කරන්න තියෙනවා. ඉතින් අපි මොකද දෙකේ පන්තිනේ ඕක මේ දෙකේ පන්ති විභාගයට ඔච්චර නටන්න ඕනේ නෑනේ කියලා හිතනවා. අපි දෙකේ ඉන්නකොට කොහොමද? අපි එකේ පන්තිල දෙකේ පන්තිට යනකොට අපිට ඒක රටක් රාජ්‍යයක් වගේ. දෙකේ පන්ති පාස් වුණාට පස්සේ දැන් අයියෝ දෙකේ පන්තිනේ කියන. ඊට පස්සේ ඔන්න 10 පන්තිට ගියාට පස්සේ 10 පන්ති විභාගේ හරිය ලොකුයි අපට. හැබැයි අපි පාස් වුණාට පස්සේ මේ ඉල්ලච්ච කට්ටිය කියන අනේ 10 පන්තිවත් පාස් කරගන්න බෑනේ කියලා. හැබැයි අපි පෙට්‍රෝල් පුච්චපු හැටි, දාඩි දාපු හැටි ඊට පස්සේ 12 පන්ති ඊට පස්සේ විශ්වවිද්‍යාලේ ඉහළ ගිය කෙනාට තේරෙනවා ගියාට පස්සේ එකකවත් ගන්න තඹ දොයිතුවක දෙයක් නැහැ. පහු කරන හැතැම්ම කණුවක් විතරයි. ඒ ඒකෙන් පේන තියෙන ඒක ඉතින් එනකන් ඒක පිළිමත සිලිලාරයක් සහිත ප්‍රසිද්ධ හැඟීමක් තියෙන අම්මෝ කවදද අපි ඉතින්ද යන්නේ කියලා. ගිය දවසේ ගිය පමණින් ඒක ඉවරයි. මේ තමයි කාමයේ තියෙන මායාලා මායාකාරී ස්වභාවය. ඒ වුණාට ඊගාව එක ඒක ලොකුයි. ඒක කවදාද දිනුවට පස්සේ ඒක පුංචිනවා ඊගාවට. ඒක නිසා රලක පිටුව රල පිටුවෙන් හමාරයි මලක පිටුව මල පිටුවෙන් හමාරයි. පිපෙන්නේ ඉස්සලා තමයි මලේ බොහොම සිලිලාරේ ඔක්කොම දින පිපුණට පස්සේ ඔය ගන්න දෙයක් නැහැ. ඉතින් ඒක බුදුරජාණන්සේ පෙන්නකොට ඒක පේන්නේ මනුස්ස ජාතියට කරන සාපයක්. මනුස්ස ජාතියට කරන වැරද්ද පෙන්ලා දීමක් වශයෙන් පෙන්නන. ඒ නිසා බුදුජානනාථ තද බල චෝදනා තියෙනවා අරස රසයි කියන. ලෝකයේ ඇත්තව సౌందර්යය අඳුරන්නේ නැති රස දන්නේ නැති කෙනෙක් කියලා බුදුහාමරණ චෝදනා කරා. ඒ වගේම උච්ඡේදවාදී කියලා තියෙනවා මේ සැප විඳිනවට විරුද්ධ කෙනෙක් නැතිනාස්තියක් ගැන කතා කරනවා. අපගබ්බ අරස රස ආදී විශාල වචන වලින් සඳහන් කරනවා මොකද මේ මිනිස්සුන්ට තේරිලා තියෙනවා බුදුහාමරෝ කියන දෙයකයි තරහ ගිලා තියෙන්නේ තේරිච්ච මිනිහා තමයි තරහ යන්නේ ඒක නිසා මෙතනදී බුදු ජානන්සේ ආනින්ජ සප්පාය පෙන්වන්න ඉස්සර වෙලා එන්නත මේ සූත්‍ර සාරයට යන්න ඉස්සරලා ආනින්ජ අනිත් පැත්ත තමයි ඔය පෙන්නන්නේ මේ ආනින්ජ කියන වචනය විස්තර කරන්නේ නොසැලෙන කියන පදයට කාය ඉන්ජන කියන කියන්නේ කයේ සැලීම. ආනෙන්ජ කියලා කියන්නේ නොසැලෙන කියන එක. මේ චිත්ත ඉන්ජන කිව්වනම් හිතේ සැලෙන ගති, ආනෙන්ජ කිව්වනම් නොසැලෙන හිත. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කියන කාමය අනිත්‍ය වූ තුච්ච වූ මෝස ධර්මයක් වෙන මායාවක් වෙන බාලාලාපනයක් වෙන කාමය මෙලෝ වශයෙන් අස්පනා පිට තියෙනවා පරලෝ වශයෙන් තියෙනවා මෙලෝ වශයෙන් සංඥා තියෙනවා පරලෝ වශයෙන් සංඥා තියෙනවා මෙන්න මේ හැම දෙයකින්ම කරන්නේ සලන එකයි ලෙලවන එකයි නලවන එකයි ඒ නිසා කාමයේ තියෙන හැම තැනම සැලෙන ලෙලෙන ගති තියෙනවා සැලෙන ලෙලෙන හැම දෙයක්ම කාමයක් ඒ නිසා කොතනක හරි අපි අපේ හිත බඳින්නේ සැලෙන ලෙලෙන දේවල් වෙන විදිහකට කියනවා අපේ හිත බඳින්නේ අනිවාර්යයෙන්ම කාමයට විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලා ඒ අපේ හිත බඳින නැත්නම් අපි කාම ආශාව ඇති කරන එහෙම නැත්නම් කාම වස්තු වල තියෙන ස්වභාවය තමයි ඒ වගේ තියෙන මේ තුච්චලාමක ස්වභාවය. ඒ නිසා උන්වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් ඒ තමන්ගේ ජීවිතයේ වගේ සැලෙන ගති වලට යොමු කරන කාමයට යෙදී බැඳී ගත කරනවා නම් ඒ කෙනා ඊට ධම්මික වශයෙන් හෝ වේවා සම්ප්‍රායික වශයෙන් වේවා එයා මායාගේ පාෂයට රිංගගත්තා. මායාගේ භූමියට ඇතුළු වුණා වෙනවා. ඒ වගේම මායාගේ පිටර ගෙවදුනා වෙනවා. ඒක නිසාම මායාට ගෝචර භූමියට පත් වෙන කියන්නේ මායා කියන දේ අහන තැනට ඔළුව පාත් කරන රිංගගත්තා. අපි මායාගේ ගෝචර භූමිය තමයි තියෙන්නේ. ඒ මාර දෙය, මාර නිවාප, මාර ගෝචර, මාර විෂය මේ කියන දේවල් වලට ගියාට පස්සේ ඒ මනුස්සයාගේ හිත අනිවාර්යයෙන්ම පාපක ධර්ම වලටයි යදින්නේ. පාපක කියන්නේ පහත් පෙළෙන ධර්ම වලටමයි යදින්නේ. ඒක අනිවාර්යයෙන්ම තෘෂ්ණාවෙන් ආසාවෙන් අවිද්‍යාව කියන ආසාවෙන් දැඩි ලෝභයෙන් එහෙම නැත්නම් ව්‍යාපාදේ කියන දැඩි තරහෙන් නැත්නම් සාරම්භ කියන වචන පාවිච්චි කරනවා දරත භාවයෙන් අපි කියන අසහනය කියලා එකක් තියෙන මානසික ආතතිය කියලා. නැත්නම් කය වුණත් දලදඬු වෙන ගතියක් තියෙන. අන්න ඒ தත්වයෙන් මේ මනුස්සර කවදාකවත් මේ ගැලවුමක් නැහැ. ඒකට ඒ භාජනයට වැටෙනවා. පාත්‍ර වෙනවා. ඒ නිසා මේ කාමයේ පිළිබඳව හරියට බුද්ධ බුදුහාමරගේ විවරණේ බැලුවොත් යම් කිසි කෙනෙක් දැන හෝ නොදැන මේ කාමයේ සඳහා ඇලි ගලි වාසය කරොත් අනිවාර්යයෙන්ම මාර නිවාපයක්, මාර ගෝචරයක්, මාර විෂයක් මාරගේ ගෙදෙට සිඳගත්තා වෙනවා. ඊට පස්සේ යට ඕන විදියට වද දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වදේ ස්වභාවය තමයි විජයගේ හිත නිතරම කාමෙන් තෙත් වෙලා තියෙනවා. හැම වෙලාවෙම අභිද්‍යාව කියලා කියන්නේ කාම වස්තු වලට එහෙම නැත්නම් සංසර්ගයට නිතරම ඇලිච්ච ගතියක් තියෙනවා. ඒක ඒක තමයි සාමාන්‍යයෙන් කියන්නේ කාම තණ්හා භව තණ්හා කියලා. එමන්ස නිතරම තමන්ගේ දුරම් පිනවීමට ගත කරන අතර මගේ අයට මගේ පවුලේ අයට හෙටට යන යන තැනට වශයෙන් භව තණ්හාවට අසීමිතව දැලෙලනවා. නමුත් අසීමිතව දැලෙලුවට ඒ සියල්ලම ජය ගන්න පුළුවන් ශක්තියක් මේ ලෝකේ ශක්ති සංස්කෘති නියම යනුව නැහැ. සාමාන්‍යයෙන් සාමාන්‍ය ලෝකේ කියනවා මේ ලෝකේ කිසිම යන්ත්‍රයක් නැහැ 100% කාර්යක්ෂම. හැම යන්ත්‍රයකම තියෙනවා ඝර්ෂණයේ තියෙනවා. ඒ නිසා මොනම යන්ත්‍රයක්වත් කාර්යක්ෂම නැහැ. ඒ වගේ තමයි මේ ලෝකේ කවම කවදාකවත් හැමදාටම හැම කෙනාටම හැම තැනම කාමයේ ලබන්න පුළුවන් තැනක් නැත්තේ. මේක ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසු. මේ ලෝකේ ඌන භාවයක් තියෙනවා. හික භාවයක් තියෙනවා. අതൃප්තිකර තත්ත්වයක් තියෙනවා. කාමයට දාස වෙන ගතියක් තියෙනවා. ඒ නිසා තමන්ගේ කටබඩ පුරවා ගන්නවා කියන කාම තණ්හාව ඉක්මවලා භව තණ්හා වශයෙන් යම් කිසි කෙනෙක් ගියොත් මගේ අයටත් යන යන තනත් හැමදාමත් සැප ඉල්ලන දෙයට ගියොත් ඒ තාක්කල් ඒ මනුස්සය ඒකට මෙහෙවන්නේ කාම ඡන්දේ කියන කාම ආශාව සන්තරපණය කිරීමේ නොනිමි ආශාවක. ඒ සමන්ත හැමදාම නව නිර්මාණ කරනවා. හැමදාම ප්‍රගතිශීලීව හිතනවා. හැමදාම ඉදිරිය බලනවා. ඒ ඉදිරි බලන හැම එකක්ම ඉන්නේ කාමච්ඡන්දිහාරා. නමුත් මොකද වෙන්නේ? ඔය කාමච්ඡන්දේ සම්පූර්ණ වෙන්නේ නැතිකොට තමන් මේ දේ කරගෙන යනකොට කවුරු හරි හරස් කපනවා. කවුරු හරි බාධා කරපු ගමන් අර තණ්හා කරපු ප්‍රමාණයටම ද්වේෂයක් පහළ වෙනවා. මම මේ ලස්සන ගමනක් යන්න හදන මේ පවුලේ කට්ටියත් එකතු කරන හැමදාම හැපෙන් ඉන්න මේ කොහෙන්ද ඉඳලා ආපු එක්කෙනෙක් මට මේකට බාධා කරා. කිසිම දෙයක් දන්නේ නැතුව මගේ මේ උත්තරීතරෝ පිවිතුරු අදහසට බාධා කරයි කියලා අර ආස කරපු තරමටම බාධා කරපු දෙකට වයින් ඒක නිසා අවිද්‍යාව නැමැති දැඩි ලෝභයේ තියෙන හැමතැනම ව්‍යාපාදය ව්‍යානතං ව්‍යාපාදය කියන මානසික தත්ත්වය. මේ ව්‍යාපාදයයි ව්‍යාබාධයයි ළඟ ළඟ යන වචන. ව්‍යාබාධය කියන්නේ ආබාධවල. යම් කිසි කෙනෙක් තුන ද්වේෂය ආවනම් බලාපොරොත්තු දෙයි ඇත්තට මේ ද්වේෂින්නේ තමන්ගේ කටබඩ පුරවන වැඩේට නෙවෙයි නොනිනව නෙවෙයි හුඟක් වෙලාට එන්නේ මේ අපේ දෙයට අපේ දෙයට අත තිබොත් මම මේ හෙටට කරන්න හදන වැඩේට අත තිබ්බොත් මම යණ යන තැන සැප ලබන දෙයට අත තිබ්බ ගමන් ව්‍යාපාදේ න ะ ව්‍යාපාදේ කියන්නේම ව්‍යාපාදයක් දැන් හොඳටම වෛද්‍ය විද්‍යාව දන්නවා සෑම රෝගයකටම 50ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මනසේ දැඩි භාවයේ බලපාන. ඉස්සර කිව්වේ ඇදුම රෝගේ ගොඩාක් වෙලාට මානසිකයි. එහෙම නැත්නම් ඔය අපත්‍ය රෝග මානසිකයි කියලා. දැන් කියනවා කිසිම රෝගයක් නැහැ කියලා. ආයුර්වේදයේ කලින්ම කිව්වා මේ හැම රෝගෙටම මුල අස්ථාන කෝපේ කියලා. හැම රෝගෙටම මුල අස්ථාන කෝපේ. ඒ අෂ්ටානුකෝපයක් එන්නේ මොකද? Tamanට හිතා ගන්න බැරි විශාල වගකීමක් පවරගෙන මම මගේ මේ தત્ත්වය මට තියෙන මේ සැප ඔක්කොටම දෙනවා. අපේ ජාතියට, අපේ පවුලට, අපේ ගමට ඔක්කොටම දෙනවා. හැමදාම දෙනවා. හැමතැනම ලැබෙන්න සලස්සනවා කියලා දරා ගන්න බැරි තරම් දෙයක් ගත්තට පස්සේ ඕක හැම තැනින්ම බාධා එනවා. ඒක මේ කවුරු හරි කරන දෙයක් නෙවෙයි. ඒක සන්තරපණය කරන්න බැරි දෙයක්. ආන එතකොට එන ද්වේෂය විභව තණ්හාව කියලා කියනවා. භව තණ්හාව අංග සම්පූර්ණ කරගන්න බැරි වෙන අංග භව සම්බාරට එළඹෙන කාමච්ඡන්දෙන් තමයි. සියල්ලන්ට සැප එළවීම සඳහායි. නමුත් අංග සම්පූර්ණ වෙච්ච නැති හැම වෙලාවෙදීම ඒකට බාධා කරන කෙනත් එක බුදුමාකාර බද්ධ වෛරයකට යනවා. ඒක එතකොට වැඩි සෙනේ දබරෙටයි මහ වැස්ස මහ උලඟ වැස්සටයි කියලා අපි කතාවක් තියෙනවා. උනට වැඩි දේවල් බල්ල බදා ගන්න කියවම අනිවාර්යයෙන්ම දබරකින් තමයි කෙලවෙන්නේ. මේ මහා උලඟ එන්නේ ඉස්සර එන්නේ වහින්න තමයි. ඒ නිසා කාම තණ්හාවේ කොළ භව තණ්හාට යනවායි කියන්නේම ලෝක යුද්ධයකට නැත්නම් දේශ සීමා අරගලයකට එහෙම නැත්නම් හොඳ නෝක්කඩකමකට අනිවාර්යෙන් මුලපොන. නමුත් අපේ ඉතිහාසයයි අපේ ශිල්ප ශාස්ත්‍රයයි අපේ ඉගැන්වීමයි තියෙන්නේ භව තණ්හාව හොඳ දෙයක් කියලා. ඔබ විතරක් අපේ ඉඳලා බෑ මේ જાතියම කොට ගන්නවා. මගේ පවුලේ ඔක්කොම කොට ගන්නවා. සිංහල බෞද්ධය ඔක්කොම ගන්නවා. ඉතින් ඒ සිංහල බෞද්ධය කියලා කොඩිය උස්සපු ගමන් නැට්ට උඩ තියාගෙන දුවන්නේ. කරගන්න බැරි දෙයක් බුදුහාමුදුරුවත් කියපු නැති දෙයක්. ඒ නිසා සමාජ මයින්ඩ් එක තරහ වෙන්න ඉඩ තියෙනවා. ඒක මම මේ අර්ථකථනයේ දෙන පැත්තෙන් බලනකොට ඒ නිසා ඇඟිල්ලේ තරමට ඉදි වෙන්න කියලා තියෙන. ඊට වැඩි ඉදි වෙන්න කොප්පු කරනවා. ඒ නිසා භව තණ්හාව අල්ලගත්ත ගමන් ඒක සම්ප්‍රායික කාමයේ සම්ප්‍රායික කාම සංඥා වශයෙන් පිටත සඳහන් වෙලා තියෙනවා. භවතණ්ණාවට යනකොට අපි හිතන්නේ අපි බොහොම සමාජශීලී, පරිහිතකාමී, පරානොද්දායතා සහිත මේ ඔක්කොටම සැප දෙන්න හදන කෙනෙක් වශයෙන් පිනිච්චහම මහා ලොකු මාන්නයක්, මහා ලොකු සක්කාය දිට්ඨියක්, මහා ලොකු තෘෂ්ණාවක් ඉදිරියපත් වෙනවා. හැබැයි බලාපොරොත්තු වැඩි වෙන්න වැඩි වෙන්න ඒවා සමාන බලාපොරොත්තු කඩවීම වෙනවා. සෑම බලාපොරොත්තු කඩවීමක් හරහාම විභව තණ්හා වැඩෙනවා. විභව තණ්හා කියලා එක්කෝසියදී නසා ගන්න නැත්නම් අනුමස. ඉතින් ඒක තමයි මේ අවිද්‍යා දෝමනස්ස එහෙම නැත්නම් ව්‍යාපාද වශයෙන් පෙන්වන්නේ. ඉතින් මේ දෙකේම තියෙන දරත ගතිය කියලා කියනවා සාරම්භ සාරම්භය කියලා තමයි සර්වඥාන්ති පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් සංසාර බය දකින්න කෙනෙක් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක් දැක්කොත් මිතුවා පටන් ගත්ත කාලේ ඉඳලා 6 4 තේරෙන කාලේ ඉඳලා කරන භව විග්‍රහයක් සාමාන්‍ය ජීවිත පිළිබඳ විග්‍රහයක් එහෙම නැත්නම් මේ ලෝකයාගේ ජන විඥානය පිළිබඳ විග්‍රහයක් මේ තුලින් කෙරෙනවා. මේ සරුවඥ විග්‍රහයක්. අන්නේ විග්‍රහය කරුවට පස්සේ කෙනෙකුට තේරුනොත් මම මේ කවදාකවත් ඉවර කරන්න බැරි අවිද්‍යා ව්‍යාපාද සාරම්භ කියන මේ තුනත් එක්ක යන ගමනක් තියෙනවා. දැඩි ලෝභයකින් මාය මෙහෙවනවා අර බූරුව කරට්ටලිය පිටිපස්සෙන් දුවන්න වගේ. එතකොට අන්තිමට වෙන්නේ තද ද්වේෂිකින් කෙලවර වෙනවා එලාගත්ත පැතුරු පුතිය ගන්න හම්බ වෙන්නේ නැහැ. රෑ තිස්සේ දත් පිටි කකා තමයි පුතියන්නේ. ඇඟ හිත පුතුම තඬු වෙනවා. ඒ වළක්වන්න බෑ. ඒ දඬුවීම නිසා අපිට ලැබෙන ව්‍යායාමයේ කවදාකවත් සමබර වෙන්නේ නැහැ. නිසා ශරීරයේ හැම වෙලාවෙම තියෙන්නේ අර උලකට වෙන කේල් දැල්ලක් වගේ හිත තියෙන්නේ උලකට වෙන කේල් දැල්ලක් වගේ නිට්ටරෝම මේ පැත්ත මේ පැත්ත වෙන අපි මේකට චප්පලකම කියලා කියනවා. මෙන්න මේ චප්පල ගතිය මොනම තාලෙකින්වත් පෘථග්ජනයකින් ගලවන්න බෑ. ඒ මොකද හේතුව කෙලෙස් වල තියෙන බලපෑම නිසා. කෙලසිච්ච ගතිය නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක අර කෙලස් ගලවන්න ඉස්සර වෙලා ඒකට අනතුරු වවන්න ඉස්සර වෙලා මේ කාමයාගේ ස්වરૂපෙ පෙන්වනවා. සර්වචනස වැඩ ඉන්න කාලේ ඉසවත් නුර කිට්ටුවක ඉඳලා තියෙනවා මේ ගොවියෙක් මේ මනුස්සයා දවසක් දවල් මද්දහනේ හරක් කියලා දාලා බත් කාලා බලනකොට හරක් වනවැදිලා. අනේ හොයාන හොයන ගිහිල්ලා ගිහිල්ලා හරක් හොයාගෙන ආයසරයක් එනකොට මනසට හොන්තටම බඩගිනි. පස්සේ නිකමට ගිහිල්ලා තියෙනවා හැවත් නුවරට. ජේතවනාරාමයට. යනකොට මිනිහා දන්නවා ඊතර සංඝයාංශල වරදලා ඉවරයි ගිහිල්ලා සංඝයාංශනව කතා කරනවා අවසරයි බඩගිනි. ඊට පස්සේ කිව්වා අන්න අපේ අතිරේක දාපු කැම තියෙනවා කන්දේ. ඊට පස්සේ ඇත්ති වෙන්න කාලා තියෙනවා. කාලා බලපුවාම මේ මනසට කල්පනා වුණාලු. ලකෝපි හරක් බලනවා, ගොවිතැන්පත් කරනවා, උදේ ඉඳලා හැන්ද වෙනකම් මරනවා. කවදාකවත් මෙච්චර තිලෙන් කෙනෙක් කන්න හම් වෙන්නේ නැහැ. දැන් මෙතන බලපුවාම කාලා ඉවර කරන්න බැතරම් කෑම. නේ නං ගමන් හාමුදුරන් ඇවලු අද කවුරු හරි සිටු කෙනෙක් හරි රජ කෙනෙක් හරි දානයක්ද කියලා. නෑපසමත් හැමදාම මෙහෙම තමයි කිව්වා. මූට හිතුණාලු දැන් ඉතින් ගෙදර ගිහිල්ලා හම්බ කරනට වැඩිය මේ වැඩි හරි ලේසි කියලා ඇවලු ස්වාමීන් වහන්සේ මා පැවිදි කරන්න බැරිද කියලා. ප්‍රශ්නයක් නෑ. පැවිදි වුණා. දැන් ටික දවසයි ගියේ හොඳට කාලා තෙල මෝරලා ආවට පස්සේ ඔන්න කාමේ ආයෙ මතුවලා එන්න පටන් ගත්තා. මතුවලා ආවට පස්සේ ආ කිව්වා ස්වාමීන් වහන්සේ මං සිවුරු අරගෙන ඉතින් ඊට පස්සේ මොනවා කියන්නේ? හාමුදුරු මොනවා කියන්නේ? එයා සිවුරු ඇල්ල ගෙදර යනවා. ආයෙ ටික කාලයක් හිටම හරක් බලනකොට කුඹුදයන් කරනකොට ඇඟ කෙට්ටු වෙලා අර සවැත්වර ජේතවනාරාමයේ තියෙන කෑම බන්දේශි මතක් වෙනවා. මතක් වෙච්චම ආයෙ ඇවිල්ලා පැවිදිනවා. ආයෙ ටික කාලයක් හොඳට කාලා තෙල් මන්ද බෝරලාවට පස්සේ ආයෙ ගෑණි පාසීපත් වෙනවා. ආයෙ සිවුරු අරිනවා. කොහොම හය සැරයක් සිවුරු අරිනවා. පැවිදි වෙනවා සිවුරු අරිනවා. හයවෙනි සැරේ යනකොට නොනට බබෙක් හම්බෙන්න ඉන්නේ. මිනිහා ගෙදර යනවා ගිහි සැප විඳින්න. යනකොට අර අම්මන්ඩි බඩදරු දරු බඩක් තියාගෙන නිර්වස්ත්‍රේ වගේ වැටිලා බුදි නහයෙන් සුරුසුසුරු ගාලා ගොරොත් දෙනවා කටෙන් පොඩ්ඩක් සෙම එළියට ඇවිල්ලා. එනිසා ගෙට ඇවිල්ලා බලනකොටම දැන් මේක බලාගෙන ගියේ දැන් මේක දැක්කේ මැරිලා ඉදිමිච්ච මිනිහක් වාගේ. මිනිහා එළියට අනිත් පැත්ත හැරිලා තියෙනවා අනිච්චන් දුක්ඛං අනිච්චන් දුක්ඛං අනිච්චන් දුක්ඛං කියාගෙන ආයෙ ගිහිල්ලා තියෙනවා ජේතවනාරාම. යනකොට මේ කෙල්ලගේ අම්මා මේ මිනිහගේ නැන්දම්ම දැකලා තියෙනවා අදත් මෙයා කසුරු වෙලා ගෙදර ආවා ආපයින්ම ගියා. යනකොට මිනිහා අනිච්චන් දුක්ඛං අනිච්චන් දුක්ඛං කියලා ගෙදර අල්මනට අනේ මේ පරට්ටි බිම වැටිලා බුදි මොන මිනිහා දැක්කත් එපා වෙන විදියට. ඇයි ගෑනට දුවට බයිනවා නැද්ද කී විතරක් කොහොමද ගෙවල් දේවල් ඉරිදැසි කිව්වට ඒ ගෑණි පිස්සු දම ඔය මිනිහා එනවා ආපහු බය වෙන්න එපයි කියලා. දැන් හයිසරයක් ආපු මිනිහානේ. නමුත් මිනිහා යනකම අනිච්චන් දුක්ඛං අනිච්චන් දුක්ඛං කියලා යනකොට සෝවාන් වෙලා. ඉතින් ගොඩනෙක් අහනවා අපි සෝවාන් වෙන්න සත්‍විස්පෝති පාක්ෂික ධර්ම කොච්චර වඩන්න ඕනද සීල් කොච්චර ගන්න ඕනද ගොඩාක් වැඩ තියෙනවා. නමුත් මේ මිනිසයා යන ගමනේදීම සෝවාන්ලා සංඝයාට කියලා කියන පැවිදි වෙන්න බෑ. දැන් ඔබ දීලා වැඩක් නැහැ නේ. ආයෙ හොඳට කනවා තිල්මන්ද බොනවා ඒක ගෙදර යනවා. ඒස්කොළොම හැබැයි මේ අටුවාවේ විස්තර කරනවා. ඊවන්ස ඉන්නකම් තවත් නුවර වැඩ කරනවා. හරියට සංඝයාට වැඩ කරනවා. ඉතින් උපකාර සලකලා මෙයා කළේ එක සැරයක් මට එක සැරයක් පැවිදි දෙන්න. තව එක සැරයක් පැවිදි කරලා. පැවිදි ටික කාලයක් ගියාට පස්සේ සංඝයා කළේ මොකද පාරේ මට දැන් යන්නද ගෙදර කියලා. නෑ සෝන්ති සංසර්ගේ ඕනේ කාලේ නෙගිය දැන් අවශ්‍යතාවයක් නැහැ කිව්වා. ඒකට සංඝයාට කියනවා දැන් මේ මිනිස්සයා මෙහෙම කතා කරන්නේ දැන් කාමයේ ඉක්මවලද කියලා සරුවචනහසර ඊට චෝදනා කරලා තියෙනවා මේ මිනිස්සයා රහත් බව ප්‍රකාශ කරනවා මේ සරුවචනහස බලනකොට ඇත්තම රහත් ඒකට සරුවචනහසේ ඒ ඒ ඒ ආම්දුරන් ඒකට නමක් වෙලා තියෙන චිත්තහත්ත කියලා චිත්තහත්ත කියන්නේ හිත සැලෙන ආම්දුරෝ කියන එක. ගිය ආපු ගමන් හොඳට කාලා ගෙදර යනවා. ගෙදර ගිය ගමන් එපා වෙලා මහානකම ඉල්ලනවා. ඊට පස්සේ පුත්‍රජානනාංශේ ස්වාමීන් වහන්සේ දැන් රහතන් වහන්සේ නම. වැඩි ඔක්කොම කරගත්ත රහතන් වහන්සේ නම කණිනුත් එක සංඝයා වංශයක්වත් දන්නේ නැහැ. පුත්‍රජන සංඝයා. ඒගොල්ල කියනවා මෙයා මෙච්චර මේ කාමයට ලොල් මිනිස්සය දැන් කියන සංසර්ගය අවශ්‍ය නැහැ කියලා. එතකොට පුත්‍රජානනාංශයාට මේ සිද්ධිය දැකලා ඊටසේ ওই චිත්ත වගේ තියෙන ගාථාව සඳහන් කරනවා මේ ස්වාමීන් වහන්සේට වෙච්ච සංගතිය, වෙච්ච සංසිද්ධියත් බුදුරජාණන්සේ කෙලස් තියා බලන හැටිත් බාල්‍යවල අනවට්ටිත චිත්තස්ස සද්දම්මස්ස අවිජානතා හිත නිතරම සැලෙන එක තැනක පිහිටලා නැති චපල හිත සැලෙන හිත ඒ නැත්නම් ස්පන්දනය වෙන කම්පණය වෙන සාරද්ද හිත ධර්මයේ දන්නේත් නැහැ පරික්කව පදා පසාදාස. එයාගේ ශ්‍රද්ධාව බොහොම ලාමකයි. මෙතන උඩ පහළ යන අපි කියනවා ගිහි සද්ධාව කියලා. ඔකට අපි පැවිද්දෝ කියනකොට ගිහි සද්ධාව කියලා. සද්ධා එහෙම එකක් තියෙනවා. එයාට පඥාන පරිපූර්ණති. බුදුන්ස් කියනවා හිත සැලෙන ධර්මේ නොදන්න ඉච්ඡිත පිහිටපරසි සද්ධාාවක් මනාකොට පිහිටවෙන සද්ධාව වෙනට කදාක ප්‍රඥා කරේ. නමුත් අනවසුත චිත්තස රාගයාගෙන් නැත්නම් කාමයාගෙන් යටත් නොවිච්ච හිතක්. කාමයෙන් යට වෙච්ච නැති හිතක් තියෙනවනම් ඒ වගේම අනානන්න සමානසෝ හිත දැඩි කරගත්ත කෙනෙකුට පාප පුණ්‍ය පහිනස නැති జాగරතෝ වය. ඒ මනුස්සයාට ඉන් එහාට පවපින් දෙකක් ඕන කරන්නේත් නෑ. ඒ මනුස්සයා රහත් වුණාට පස්සේ ওই කියන කාමී බය හෝ මොනම දෙයක බයක්වත් නැත්තේ නෑ. ඉතින් ඒකට සරුවචනසේම කිව්වට සංඥා වංශලා මට පෙන්නේ තාමත් විශ්වාස කළ නැතුව වගේ ඊට පස්සේ සරුවචනසේ කියනවා මහන්නේ මමත් බෝසත් සම්භාර පුරණ කාලේ මටත් ඔය වැඩි වුණයි. ඒසොට සංඝයා ආරාධනා කරන අවසරයි ස්වාමීන් වහන්සේ අප කෙරෙහි මේ ධර්ම ඥානෙ වැඩි වීම පිණිස අපිට කියන්නේ කොටසෙ කුද්දාල ජාතකේ සඳහන් කරනවා මේ කාලේ මේ රක්මදත්තන රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ දන්නවනේ පජ්ජපන ජාතිය පටන් ගන්න ඕමනේ ඉන්න කාලේ මම බ්‍රාහ්මණයෙක් වෙ හිටියා කුද්දාල බ්‍රාහ්මණය කියලා කියන්නේ කුද්දාල කියන වචනේත් ඇත්තටම කතාවෙන් පස්සේ වැටිච්ච එකක් කුද්දාල කියන වචනේ තමයි උද්දැල්ල කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ මෙයා කොවිතම්පත් කරගෙන ඉඳලා තියෙන්නේ ඔය වගේම දෙයකදී කොවිතම්පතෙන් තාම දුකසේ මඩේ කාගෙන වැඩ කරගෙන ඉන්නවා අවුවට වැස්සට මේවා කරන ඊට පස්සේ පින්නපාත වඩ සංඛ්‍යා කෙනෙක් දැකලා මට හිතලා තියෙනවා මේට වඩා හොඳයි පැවිදි වෙන්න. ඔව් පැවිදිලා ටික කාලයක් ඉන්නකොට ඔය රිට්‍රීට් එකේ හතරවෙනි දවසේ නෝට ගෙදර යන්න හිතෙනවනේ. ඒක ඉතින් හැටි ඉතින් ඒක යහන දෙන පැවිදි වුණාමත් අවුරුදු 3න් ගෙදර යනවා. ඒක ඉතින් සාමාන්‍ය ස්වභාවය. මොකද එනකොට තියෙන ප්‍රේමේ නෑනේ වැටුණාට පස්සේ ඉතින් මෙයා ටික කාලයක් යනකොට හිතනවා ඉතින් මේකේ හිටියට භාවනා හරියන්නේත් නැහැ හිතත් කලකිරිලා හැමදාම කම්මැලි හරි නීරසයි ඒසට මතක් වෙනවා අර උදළු කෙටිය තියෙනවානේ ඕක අරගෙන ගිහිල්ලා අමුඩ කෙටියක් තියෙනවා දෙක අරගෙන ගිහලා මම දැන් ගොවිතැන්පත් කරනවා කියලා ගිහලා ගොවිතැන්පත් කරනවා ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ ඒකේ කර්කශභාවය ඔය ගොවිතැන කියන්නේ කසක කියන වචනේ කෘෂි කර්මය කියලා කියන්නේ අන්තිම කර්කශ ජොබ් කර්කශ භාවය දකිනකොට ආයෙ පැවිදි වෙනවා. හත් සැර හය සැරයක් පැවිදි වෙනවා. හය සැරයක් පැවිදි වෙලා හය සැරේ පස්සේ කල්පනා කරන මහබෝසත් වහන්සේ මේ අමුඩෙයි මේ උදැල්ලටයි තමයි මගේ සිවුර ඇරෙන්නේ. මේ නිසායි මට මුකට ලිබව පහළ වෙන්නේ. සිවුරුත් ඇරලා යාර අමුඩේ ගහන උදැල්ලත් අතේ තියාගෙන කල්පනා කරන මේ උදැල්ල තියෙන තාක්කල් මට හිතනවා ගිහි වෙලා ගිහි මේ ගොවිතැන්පත් කරා හම්බ කරන්න. ඒ නිසා උදැල්ල තිබ්බොත් මට ආයෙන්න වෙනවා කියලා දැන් මේ සැරේ පැවිදිනවා ආයෙ කවදාකවත් මේ සිවුරු අරින්න වෙන්නේ නැති නිසා ගඟක් අයින් ගිහලා ඔළුවට තුම්මලලක් කරකවල ඇස් දෙක වහන වීහි කරන උදැල්ල ගඟට. ඇස් දෙක ඇල්ල බලනකොට වැටිච්ච තැන මතකයි. එයා මම යන්තම් දිනුවා මම යන්තම් දිනුවා කියලා විචාලට සෙන් කෑ ගහනකොට බ්‍රහ්මදත්ත රජුරෝ පලාත් රජයක යුද්ධයක් සංසිඳලා ඇවිල්ලා වැල්ලේ කුඩාරම් ගහගෙන ඉන්නවා. එයාට දෙන්න මන් දිනුවා මන් දිනුවා කියලා කෑ ගහන රජුරෝ කවුරු කවදාකවත් කැමති නැහැ කවුරුත් දිනනවා දකින්න. රජුරෝ ඕනේ රජුරෝ දිනන්න. රජුරෝ වහම කැඳවනවා මෙයා. කියනවා උඹ මොකටද මේ දිනුවයි දිනුවා කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීන් මහරජා ඔබතුමා දිනුවේ පළාත් රජයා. මම එහෙම නෙවෙයි මගේ සබ්බ සැරීමම විසි කරා. මගේ දිනුම ආධ්‍යාත්මිකයි. කියලා වුණාන් පස්සේ මේ කතාවේ හැටියට ඒ බ්‍රහ්මදත්ත රජුරෝ මෙයා යටතේ පැවිදි වෙනවා. ඒකට ඒ ඇහිච්චයිජ පළාත ප්‍රාන්තවල කට්ටිය පැවිදි වෙනවා. එදා ධ්‍යාන වඩලා මම එදා බ්‍රහ්ම ලෝකේ ගියා මහනි මම එදත් ඔය වගේ මේ කාමයට ඕගොල්ලන්ට ඔක කියන්න ඕනේ මේ කෑල්ල අන්තිම දවසේ බණ. හෙට ගෙදර යන්නේ කියලා කිව්වහම ඔන්න ඔක ටිකක් වදී. දැන් අද පටන් ගන්න දවසේ එච්චර කියන්න හොඳ නැහැ. කිව්වට මතක නැති වෙන දවස් 10 යනකොට මම ඔන්න මතක් කරලා දෙන්නම්. යහන දවසේ වෙනකොට මේ ඔක්කක්වත් මතක නැහැ. ආයෙත් ගිහිල්ලා අර පුරුදු තාලට පුරුදු සැප විඳන කන්න තියෙන ආසාව නිසා අර හම්බ කරව මෙහෙදි කරපු සික තේරෙම ඉවර ඒකට හේතුව මේ හිතේ චපල ගතිය තියෙද්දී මේ හිතේ මේ ධර්මේ නොදන්න ගතිය තියෙද්දී මේ ශ්‍රද්ධාව සැලෙන ගතිය තියෙද්දී කදාක ප්‍රඥාව කඩේ වැඩෙන දෙයට බුදුහාමර ප්‍රඥා කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකායත විශ්යන් කියලා. ඒත් එක බලනකොට මේ ආනන්ද සප්පාය සූත්‍රයේ බුදුජානනාංශ අපි මේ අඳ ගන්න යන්නේ කොතෙන්ද? මෙන්න මේ විදියට දැනගෙන යම් කිසි කෙනෙක් කුඩා වූ හෝ වේවා මහත් වූ හෝ වේවා ඥාති පිසතහැරලා කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා භෝගේ අතහැරලා ඇවිල්ලා ඒක නාමේ කාමයෙන් සහ කාම සංඥාවෙන් වර්තමාන කාමයෙන් සහ කාම සංඥාවෙන් වෙන්වීමට ගන්න අබිනිෂ්ක්‍මණයට ගන්න මේ විනිශ්චය අවදාහකට ගෙදර දාලා ආවත් හෝ එහෙම නැත්නම් සිවුරක් දාගෙන පැවිදි විලා කරන දේ හෝ අබිනිෂ්ක්‍මණය කියලා කියනවා කාමයාගෙන් වෙන්වීම වශයෙන්. එහෙම කාමයාගෙන් වෙන් වෙලා ඇවිල්ලා දැන් අපි කියමු භාවනා ආසනේ වාඩි උනායි කියලා. වාඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? අනේ අර කාමයේ අතහැරපු නිසා හිත බොහොම සාන්ත දාන්ත දැම්පත් වෙයි. ඉතින් නැත්තම් මේ අතහැරපු කාමයේ වෙනුවට කාම ඡන්දය ඇවිල්ලා විවිධාකාර අරමුණු දිගේ හිත ඇවිද්දෝ. කාමචන්දේ ස්වභාවය තමයි සලන ලෙලන ගතිය. ඒ නිසා බුදුජානනාංශයේ දෙන අරමුණේ හිත පවත්තන්න බැරි විදිහට අරමුණ දිගේම ඇවිද්දවන ගතියට කියනවා කාමචන්දේ කියලා. කවදා හෝ ඒ කාමච්ඡන්දේ ජයගත්ත දවසට ඒ කියනවා ඒකාග්‍රතාවය කියලා. ඒ නිසා කාමච්ඡන්දේ සහ ඒකාග්‍රතාවය කියලා කියන්නේ අන්ත දෙකක්. දැන් අපි වාඩි වෙලා අදවල් අපි ධර්ම සාකච්ඡාදී ගත්ත විදිහට අපි එක චිත්තක්ෂණයක් දෙකක් තුනක් හතරක් කාම අරමුණක් නොවන ආනපානෙ හෝ පිම්බි මැකිලි වගේ අරමුණක හිත පවත්වාගෙන යනවයි කියලා කියන්නේ අර හිතේ සැලෙන චපල ගතිය වෙනුවට එක අරමුණක එකම චිත්ත වීදියක හිත පැවැත්වීමනේ අන්න ඒකට උත්සාහ කරපු දවසක කෙනෙකුට තේරෙනවා මේ කාමය වස්තුකාමයේ අතහැරියට ක්ලේශකාමයේ අපි වැඩුව බඳිනවා ඇත්ත එක වහපු ගමන් පුදුමාකාර විදියට මේක පිටියක් මත පත්තු කරව පහනක් වගේ සැලෙන්න පටන් ගන්නවා. මේ සැලීම දකිනකොට අච්චර කාමයක් අතහැරලා අච්චර වස්තුවක් අතහැරලා ඥාතින් වස්තු අතහැරලා ආවට මොකද දැන් තන්නි ක්‍රම ඊටාම Tamanට තරම් නොවන පහත් කාම හිතවිලි, ද්වේෂ හිතවිලි සහ හිතේ කයේ දරදඬු ගති එන්න පටන් ගත්තට පස්සේ මේ මනුස්සයාට කියන්න පුළුවන් දෙලොක් අතර හිටවිච්ච හිරවිච්ච කෙනෙක් කියලා. එයාට කාම ලෝකෙත් නැහැ, දැන් රූප ලෝකෙත් නැහැ. මෙන්න මෙයාට තමයි යෝගාවචරය කියලා කියන්නේ. යෝගාචර විශාල දෙයක් අතහැරලාවිල්ලා තියෙනවා මේ පැත්තේ මොකක් තව අහුවෙලත් නැහැ මේ දෙක අතර මැද තැලෙන වෙලාවේදී බුදුරජාන් වහන්සේ එහෙම නැත්නම් භාවනා කරපු කෙනෙක් විශේෂ අනුකම්පාවට ලක් වෙනවා මේ මිනිසයා මේ ගත කරන තැන ඉතින් යාට දෙන්න පුළුවන් සහයෝගය. දෙන්න පුළුවන් ධර්ම දැනුම. දෙන්න පුළුවන් ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියනවා. දීලා කියනවා. උඹලට විවිධ ශිල්පවල හැකියාව ඇති. විවිධ දක්ෂකම් ඇති. නමුත් බලපං චිත්තක්ෂණ දෙකක් එක හර්මොන තියෙන කැදීමේදී දක්ෂතාවය නැහැ. එයාට බලනකොට තාම මොන්ඩිසෝරි පන්තිවත් නැහැනේ. ඒක නිසා මේක කාගත් පුද්ගලික දෝෂයක් නෙමෙයි. මේක මායාවේ මාන බලවේගවල කෙලෙස්වල කෙලසන ගතිය. මෙන්න මේක දැක්ක එක පවා විවේක වෙච්ච ඵලියට කාය විවේක ලැබිච්ච ඵලියට චිත්ත විවේක සාධක නැහැ. චිත්ත විවේක ලබන්න නම් කාය විවේකයෙන් අයින් වුණාට පස්සේ චිත්ත විවේක කියලා විශේෂ අභ්‍යාසයක් තියෙනවා. ඒකට සමත ශික්ෂාව කියලා කියනවා. සමත අංග කියලා කියනවා. අන්නේ අංගයට ගියාට පස්සේ තමයි Tamanට Tamanගේ හිත අවශ්‍ය විදිහට තියාගෙන ඉන්න බැරි විදිහට මේක සැලෙන බව දැකීම මේක න්‍යාය ධර්මයක්, චිත්ත න්‍යාම ධර්මයක්. එහෙම නැත්නම් චිත්ත ධර්මයක් බව තේරුම් අරගෙන අධිකට භාවනා කරනවා කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ වැඩක්. මෙච්චර පරදින යුද්ධයක් මේ දිනන්න හදන්නේ ඒ ධර්මතම කාමච්ඡන්දේ බලවා. දැන් සරුවච්චන් වහන්සේටවත් එහෙම නෑ කියන දෙයක් තිබුණේ නෑ. උන්වහන්සේත් ඒහා සමානවම කාමච්ඡන්දේ අයින් කරන්න සිද්ධ වුණා. කුසල ඡන්දය හරහා චිත්ත ඒකාග්‍රතාවය ලබන්න සිද්ධ වෙනවා. නමුත් උන්වහන්සේගේ අර කන්තර බය සංසාර බයෙන් ගැලවීමට ඇති තියෙන තද්දි ආශාවත් නිසා එක චිත්තක්ෂණයක හෝ කාමච්ඡන්දයෙන් ගිලිහුණයි කියලා දැනගත්ත ගමන් ඒක පිළිබඳව අගේ ආඩම්බරේ අසීමිතයි. ඒකටයි ඥානය කියලා කියන්නේ. ඒ නිසා අපි දවසක් මහන්සිලා හරි කමක් නැහැ. එක චිත්තක්ෂණයක් උපයා ගන්න පුළුවන් ක්ෂණ සම්පත්තිය කියලා කියනවා. එක චිත්තක්ෂණයක් උපයා ගන්න පුළුවන් නම් මට මේ චිත්තයේදී ව්‍යාපාදේ නැහැ, අවිද්‍යාව නැහැ, සාරත්භාවේ සාරම්භේ නැහැ. මගේ හිත බොහොම මෙලකයි. මගේ හිත වර්තමානයේ තියෙනවා කිසියම් රාගෙකුත් නැහැ, ද්වේෂෙකුත් නැහැ, ස්තබ්ද ගතියකුත් නැහැ. ආන්න මේ දැනගෙන ඒක අගය කරන්නේ ඒකේ දැනගෙන මගේ මේ චිත්තක්ෂණ රාගේ නෑ, ద్వේෂේ නෑ, සාරම්භේ නෑ කියලා අගය කරන්නේ හොඳටම සංසාරේ බැටකාපු විඤ්ඤා විතරයි. අනික් කෙනා ඉඳගත්ත ගමන් අර ධානේ නෑ, දිබ්බ චක්කු නෑ, දිබ්බ සෝත නෑ, නිවන් දැක්කේ නෑ, අරකයි මේකයි කියලා මහා ලොකු දේවල් හිතනවා. මේ ඉඳලා ආපු නරාවල මතක නැතුව. ඒව ජරා නරාවලක ඉඳලා ගොඩාවට පස්සේ අපිට තියෙන එක චිත්තක්ෂණයක්. එක චිත්තක්ෂණයක් අපිට පුළුවන් නම් දැක දැක දැන දැන සාරම්භේ නැහැ, අවිද්‍යාව නැහැ, ව්‍යාපාදේ නැහැ කියලා ඒ දැනගැන්නන දැනගත්ත බව පේනව කමටහන් සුද්ධ කරනවා. මට කවදාකවත් නැතුව එක හුස්මක් හරියට මට දකින්න පුළුවන් නෑ. ඒ වෙලාවේදී මම හුස්ම ආස්වාසේ ආස්වාසසේ මෙනෙහි කරා. ඒවට මට ඒ වෙලාවේදී ආස්වාසේ සීතල බව, දිග බව දැක්කා කියලා කිව්වනම් සුද්ධම සාතිකයක් තමයි ඒ වෙලාවේ රාගේ නෑ, ද්වේෂේ නෑ, සාරම්භේ නෑ. නමුත් ඒක කියව ගන්න යෝගාවචරෙක් ලව්වා. මොන්න තරම් මොන්න තරම් පුහුණුවක් ඕන වෙනවා. කවදාකවත් යෝගාවචරේ කමඨාන් සූත්‍ර කරන්න ගියාම කවදාකවත් මගේ ජීවිතේ මම දැකලම නැහැ. මේමයි මට උගා කරදර තියෙන කොහොම හරි මං වාඩි වුණා වාඩි වුණාට පස්සේ එක හුස්මක් මං දැක්ක මං ඒක හුස්ම ආස්වාසි කියලා මෙනෙහි කර ආස්වාසියදී මට මෙන්න මෙහෙම මෙහෙම වැටුණා කියලා ඒ ලැබිච්ච චිත්තක්ෂණේ අගය කරලා කතා කරන මිනිහට විතරමයි ඒ ගෑණිට විතරමයි දෙවෙනි චිත්තක්ෂණයක් ලැබෙන්නේ ඒක අගය කරේ නැත්නම් ඒ මනුස්සයා තාමත් මායයටයි පක්ෂ. කෙලෙස් වලටයි පක්ෂය කතා කරන්නෙම බඩ රිදුනා, කොන්ද රිදුනා, ඉසකක් කුමාවා, බඩේකක් කුමාවා මේ සේරම මාරපක්ෂය. එකම චිත්තක් වෙන හරි ගමන්න මට ආශාසි කරනවා ආශාසි වෙනවා. ප්‍රසවාසි කරනවා ප්‍රසවාසි. පිම්බීම් බලනකොට පිම්බීම් වැටෙනවා. හැකිලිම් බලනකොට හැකිලිම් වැටෙනවා. වම තිනකොට වම වැටුණා කියලා. ඒක අගය කරමින් සක්විති රජ කෙනෙකුගේ මිනි කොණ්ඩලේ තියෙන ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩලක් වගේ සංසාරي ඉස්සල්ලාම වතාවට තමයි පරියන්ක ඉස්සල්ලාම වතාවට තමයි ඒ රාගෙන් ද්වේෂයෙන් ප්‍රාරම්භයෙන් නැති චිත්තක්ෂණයක් ලැබිච්චලා අගය කරන්න දන්නවනම් ඔය කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කියන විදිහට සද්දන්ත කුලයේ ඇතෙක් ඉදි කට්ටක් ගන්න හොඬේ දික් කරලා ඉදි කට්ටක් අහුලන්නාසේ මේ කෙලෙස් ලෝකේ මේ කෙලෙස් සහිත ජන විඥානේ එක චිත්තක්ෂණයක් අහුල ගන්න පුළුවන් නම් ඒකල ඒක අගය කරන්න දන්නවනම් මේ මනස දන්නවා ඒ චිත්තක්ෂණය තවත් නොසලීමක් පිණිස සංසුම් භාවයක් පිණිස ලිහිච්ඡ භාවයක් පිණිස උදකලා භාවයක් පිණිස විවේකයක් පිණිස විශ්‍රාමයක් පිණිස වැඩ කරනවා. ඇතිවෙසේ කුසල ඡන්දය අඳුන ගැනීම. ඒ නිසා කාමයේ සහ කාම සංඥාව කියලා දෙකක් කියනවා වගේම ආනෙන්ජ සහ ආනෙන්ජ සංඥාව කියන දෙක ඊටාත්ම වැදගත් වෙනවා අරසා විශාල මහා භූවල්ලගෙන් කලවෙන. නිසා නොසැලෙන හිතක් චිත්තක්ෂණේ ආස්වාසල ආස්වාසේ දානවා. ඒක හොඳට ಗುಣ ටික කියන්න පුළුවන්. ප්‍රසවාසල ප්‍රසවාසේ දානවා. ඒක මේකයි ಗುಣ ටික වෙන් කරනවා කියන්නේ ආස්වාද ප්‍රසවාස කියන්නේ නිවන නෙවෙයි. ඒකෙන් අපිට ලාභයක් හම්බෙන්නේ නැහැ, සත්කාරයක් හම්බෙන්නේ නැහැ, සම්මානයක් හම්බෙන්නේ නැහැ, දිලෝකයක් හම්බෙන්නේ නැහැ, මොකක්වත්ම නැහැ. නමුත් මෙතන රාගේ නැහෙනේ, මෙතන ද්වේෂේ නැහෙනේ, මෙතන සාරම්භේ නැහෙනේ. බොහොම ලේසියෙන් බොහොම පහසුවෙන් අනේ මට මේ උපයාගත් ආ වූ මේ පිරිසිදු චිත්තක්ෂණ ඊගාව චිත්තක්ෂණ රැගෙන යආගන්න ලැබේවා. එච්චරයි මගේ කුසලතාවය කියන්නේ. ඒකටයි මම මෙතෙක් කල් දන් දුන්නේ. ඒකටයි මම මෙතෙක් කල් සිල් රැක්කේ. ඒකටයි මම මේ භාවනා කරන්නේ. අනේ ඒ සඳහා දැන් බැරිුණත් මං අනිත් දවසේ මේ විදියට අඩිය පාදගෙන තව ඩිංගිත්තක් ඉස්සරහට යනවා කියලා. මේ යෝගාවචරය ඉගෙන ගත්තොත් ශක්මණේදී හෝ පරියන්කේදී හෝ ඉදින්දා වැඩවල දවසින් දවස දවසින් දවස ආනාපාන දෙක තුන හතරක් පහක් පීවර හතරක් පහක් අන්තිමට ගිහලා තප්පර තුන හතරක් පහක් විනාඩි තුන හතරක් පහක් පැය තුන හතරක් පහක් මේක පාත්තගෙන යන්න පටන් අරගත්තොත් ඒක පළවෙනිම ආනෙන්ජ සප්පාය කියලා බුදුහාමුදුරු කියනවා. නොසැලෙන බවට දක්වන්න තියෙන අනුග්‍රහය ඔච්චරයි. නොසැලෙන බවට සපේ යුතු සැප කාරණා ඔච්චරයි. මේ ලෝකේ කවදාකවත් මෙච්චර කම්පන චංචල මේ චපල ලෝකේ මඩේ හිටෝපෙ ඉන්න වගේ තියෙන මේ ලෝකේ ස්ථිර භාවයේ දිගටම පතන්න එපා පැයක්. ස්ථිර භාවයේ දිගටම පතන්න එපා පැය 24ක්. ස්ථිර භාවයේ දිගටම පතන්න මේ යෝගාචර ඔක්කොගෙම එක්කෙක්ගේ හරි ගමන්නේ. එකියක්ගේ හරි ගමන්නේ. එක චිත්තක්ෂණයකට ගත්තොත් සංසාරේ බය දක්නා කෙනා සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරන කන්නේ එක චිත්තක්ෂණයක පුදුමාකාර වටිනාකමක් දෙනවා. දැන් මේ බුදු වෙලා බුදුහාමුදුරුවෝ මේ වටිනාකම කියලා දෙන්න උත්සාහ කරන උත්සාහයක් මෙතන තියෙනවා. උන්වහන්සේ ඕන දවස් හතක් එක දිගට මේ හිත පවත් ගන්න පුළුවන්. ඒත් උන්වහන්සේ කියන මේ කාමෙන් ගොඩාවු මිනිහා මේ සැලෙන මේ චම්පල මේ මේ මෝග සහිත මේ මායාකාරී කාමෙන් ගොඩාවු මිනිස්සයා මහා ලොකු දේවල් පතන්න හොඳ නැහැ. පළවෙනිම ආනන්ද සප්පාය තමයි යම් වෙලාවක මේ අභිත්‍යාව නැත්තම් යම් වෙලාවක මේ ව්‍යාපාදේ නැත්තම් යම් වෙලාවක මේ සාරම්භේ නැත්තම් එයා එතන ස්ථාවරය ගන්න. මෙතනේ වාංගු කරන්න තියෙන්නේ. මේක මට පුළුවන්. මම දැන් කරා. මේකට මට පින තියෙනවා කියලා අන්න එතනින් පටන් ගන්න ඒකම නැවත නැවත කියමින් ඒකම නැවත නැවත කරමින් ඒකටම උදව් කරමින් යන්න පටන් අරගත්තොත් මේ මිනිස්යාට තමන්ගෙම ක්‍රමසා විදි හරහා දීලා ඇති දැනට තියෙන පරිසර සාධක හරහාම මේ උපයාගත් චිත්තක්ෂණේ දෙකක් කරනවා කියන එක තුනක් කරනවා කියන හතරක් කරනවා කියන එක ලීසිය. අමාරු නෑ. ඒක කියන්නේ අපි ඈතක තියලා ලෑලි කෑල්ලක් පිහි ගහනවා නැත්නම් විදිනවා කියලා හිතන්න ඊතලයේදී. ඉතින් ඊතලයේ ගුදුන් අඳුර නැති මිනිහා පිහි ගහලා පුරුදු නැති මිනිස්සයාට අඩු ගානේ ලෑල්ලටම දින්වත් ගහන්න බෑ. නමුත් දිගට දිගට ගහගෙන ගහගෙන ගහගෙන යනකොට වේලාවක බිහිය හරස් පැත්ත හරි ලෑල්ලක වගේ. කලාතුරකින් වදිච්චි හිතනවා ඊට පස්සේ දිගටම වැඩි කියලා එහෙම නැහැ. ඊගාසරේ වදින්නේ නැහැ. නමුත් එක සැරයක් වැඩිච්ච මිනිහට ධෛර්යයක් අදිෂ්ඨානයක් කරනවා හරියි. කරගෙන කරගෙන යනවා ක්‍රමයේ තේරෙනවා. අන්තිමට ගහලා ගිහලා හරියට පිය උල වෙලා හිටින්. එහෙම නැත්නම් ඊය වදිනවා. වැදින්නේ ලෑල්ලේ කොනේ. නමුත් කවදාද මේ මිනිස්සයා බුල්සයි එකටම තියන්න, මැද තියෙන තිත්තටම තියන්න පුරුදු කරගත්තට පස්සේ ඊගාවෙක වැදිද නැද්ද කියන්න බෑ. නමුත් උත්සාහ නොකරපු කෙනාට වැඩිය මෙයාට විශ්වාසයක් එනවා. ඒ නිසා මේක ඒ දුනු ආයගේ උපමාව තමයි මේකට පෙන්වන්නේ. ඒ නිසා යෝගාවචරය අසාර්ථක සටනකින් පටන් ගන්නවා. කලාතුරකින් පොට්ටට ගිහිල එකක් වදිනවා ඊට පස්සේ සැලසුම් හදන්න ගියොත් පරාදයි. ආයෙසර දිගට දිගට කරලා මේ ආනෙන්ජ නොසලෙන කාමෙන් නොසලෙන ද්වේෂෙන් නොසලෙන සාරද්දකමෙන් නොසලෙන මේ චිත්තක්ෂණයක් ලැබුණාට පස්සේ ඒකට කියනවා ආශේවන ප්‍රත්‍යය කියලා. යන්තම් ඇසුරු කරනවා ආනෙන්ජ චිත. සැලෙන හිතේ නොසලෙන බව අසුරු කරනවා. ඒක ගන්න පුළුවන්. මට හරි ගියා. ඊට පස්සේ දිගට දිගට දිගට කරලා කියලා කරන්න පුළුවන් තරමට මට දැන් ගහන්න පුළුවන් හරියටම ලෑල්ලට විචයන් පුළුවන් කියන විදිහට එන්න එන ආශ්වාසයේ එනින ප්‍රශ්වාසයේ මට ඉස්සරහට එන ආශ්වාසයත් බලන්න පුළුවන් කියන විශ්වාසය ආවට පස්සේ ඒ යෝගාවචරය ඒකට පුදුමාකාර ගෞරවයක් කරන්න ඕන එක මගේ දක්ෂකමක් විදිහට නෙවෙයි මේක සීලයේ දක්ෂකමක් මේක සමාධියේ දක්ෂකමක් මෙන්න මේක අගේ කිරීමයි ප්‍රඥාවේ දක්ෂකම වැරදින දේවල් කතා කරනවා කියලා කියන්නේ මාර පාක්ෂිකයි. වැරදින දේවල් කතා කරනවා කියලා කියන්නේ කෙලෙස් වලට කරන අනුග්‍රහයක්. ඒ නිසා යම් දවසක යෝගාවචරය ඒ වගේ තැනකට ආවොත් බුදුරජාණන්සේ කියනවා එහෙම ඇවිල්ලා ආපු බව දන්න යෝගාවචරයට දිත්තේව ධම්මේ ආනන්ද චිත්තං මේ ditu දැමීම අස්පනා පිටම නොසලින මනස කියන එකට යනවා. එයා එතන ඉඳගෙන කෙලස් ගැන කතා කරන්න පටන් ගත්තොත් කවදාකවත් සාන්තියක් නැහැ. ඒ විතරක් නෙවෙයි ප්‍රඥාවෙන් එයා විනිවිදිනවා ඔට්ටෙට ගැහුවට මෙදා හරි ගියා කිය. මෙන්න මේ ස්ථාවරය ලැබුවොත් මේකට කියනවා ධම්මා ධීතිය කියලා. ධර්මෙ පිහිට ධර්මෙ පිහිටීම කායස වේදා පරමන්දන ඨාන මේතං විච්ඡති විඤ්ඤා මරුණත් ඊගාවාත්මටත් මෙන්න මේ ගැම්මන යනවා කියලා බුදුහාමුදුරුවෝ සාතිකයක් දෙනවා. ඒක නිසා ආනන්ද සප්පයි සූත්‍රයේ පළවෙනිම ආනන්ද සප්පයි පෙන්වන්නේ මේ කාමයා තේරුම් අරගෙන, ද්වේෂය තේරුම් අරගෙන, සාරද්ද බව තේරුම් අරගෙන, ඊ වැටෙන එක ගැන කතා කරන්නේ හරිය එක චිත්තක්ෂණයක් අරගෙන, හරිය එක ප්‍රයත්නයක් අරගෙන ඒක සමාදන් වෙලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ බලන මිනිස්සයයි අර චිත්තහත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ 6 වෙනි සැරේට gedirin එළියට ඇවිල්ලා අනිච්චන් දුක්ඛන් අනිච්චන් දුක්ඛන් කියනකොට මොනම කෙනෙක්වත් හිතන්නේ මේ මනුස්සයාට මේ සෝවාන් වෙන්න ප්‍රත්‍ය එතන තියෙනවා කියලා. නමුත් ඊට ඉස්සෙල්ලා හය සැරයක්ම ගිහි වුණා පැවිදි වුණා ගිහි වුණා පැවිදි වුණා චපල හිත දැක්කා. බුදුරජාණන් වහන්සේ කවදාකවත් මේ මිනිස්සේ නුසුදුස්සෙක් බාටපත් කරන්නේ නැහැ. ගිහිගේ අර අත ගිහිගේ ගිහ කොහොඳ එකක් නෙමෙයි. ආයසර ඇසුර හොඳ එකක් නෙමෙයි. හත් වෙන සැරේ හරි හරි කියන්නේ. නිසා අපි ලොකු සංසීතන කාලේ පොතක ලියලා තියෙනවා යම් කිසි කෙනෙක් වැරද්දක් කරාට සිය සැරයක් වැරද්දක් කරුවා සමාව දීපන් කියලා තියෙනවා. ඒක ලියලා තියෙන 101 වෙනි සැරේත් වැරද්ද කරාට සමාව පිළිබඳව මසුරු වෙන්න එපා කියලා. ඒකත් දීලා දාන්න. මේ කාල කන්‍යා 102ටත් වැරද්ද කරන්න ඉඩ තියෙනවා. ඒත් සමාව දීපන් මොකද භයානක ලෙඩු සුව වෙන අවස්ථා ඇත කියලා යටිදී. එනිසා අපිට තියෙනවා අයිතියක්. තව කෙනෙක් දිහා බලලා තෝ කාලකන්‍යයි කියලා කියන්නේ. එහෙම කියපු නිසානේ චිත්තත් හරිපුත්‍ර සංසාර නඩු දැම්මේ එදා හිරු සංගය. දැන් බුදුහාමරෝ කියේ මොකද්ද? එහෙම තමයි චපල හිත තියෙන කල් සද්ධාව නැත්තා කල් මොහොනේ මේ ධර්මේ දන්නේ නැති කල් ප්‍රත්‍යය වැඩේ. නොසලෙන්නේ හිත ආපු ගමන් සද්ධාව ආපු ගමන් එනිසා કોઈ මොහොතක එක කරයි දන්නේ. ඒක උඹලට අයිති විශයක් නෙක මට අයිති විශයක්. මගේ පුතා දැන් සෝවා. මගේ පුතා දැන් රහ. කවදාද අපි අපේ හිතට මෙහෙම අනුන්ගේ හිතකට එපා තමන්ගේ හිතට අනේ මේකට කළ හැක්කක් කියන සංඥාව ගන්න. අපි ළඟ තියෙන්නම චරිචුරුමනේ නෑ බෑ අරක නෑ මේක නෑ අර ඒ ඔක්කොම කාම තණ්හාවෙම හැවනලි තමයි. ඒ නිසා හරිය චිත්තක්ෂණිය අල්ලාගෙන ඒක අගේ ආඩම්බරය කරන කතා කරගෙන ඒ අගේ ආඩම්බරය කරන යාළුවා ආශ්‍රය කරලා අගේ ආඩම්බරය කරන විදිහ බණක් අහගෙන ඒ පිළි එහෙම තැනක ඉන්න පටන් ගත්තාට පස්සේ ඒක පුදුම අදිෂ්ඨාන ශක්තියක් වෙයි. ඒක එදා බුදුහාමුදුරුවෝ මේ කල්මාස ධම්මගාමේදී මේ බණ නොකිව්වනම් එහෙම උත්සාහ කරන මනුස්සයට අහුවහරණක් නැහනේ. මේකේ ඉන්න හරියක් ඉන්නේ මිනිහට කොනහන જાතියක් නේ. ඒ මනුස්සයට වීරුවට ලක් කරන જાතින මහා ලොකු භාවනාකාරයෝ ඉස්සරහට කදී නම් තද වෙනවා. මොකද ඔය කියලා. ඒක තමයි අපිට හම්බෙන ටැග්. බුදුහාමුදුරුවෝ ලොකු ධම්මනාස කියලා තියෙනවා මේ හා සටනක් දෙන මේ යෝගාවචරයට බුද්ධ ආදී උත්මයන් වහන්සේලා පව වඳින මේ උත්මයන්ට අද ලෝකේ කියන්නේ භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා. කියලා පිළිච්ච පඩික්‍රමකට තරංග සලකන්නේ නැහැ කියලා ලියලා තියලා තමයි ලොකු සංචාපවත් උනේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ අනුම්බයින් එක නෙමෙයි අපිම අපිට කොච්චර සාප කරගන්න. අපිම කොච්චර සාප අයියෝ මේ බුද්ධ ශාසනය නම් බෑ අපි ටිකක් දන් දීලා මෛත්‍රී බුද්ධ ශාසන කරනවා විතර සාපයක් තියනවාද? ඊට වැඩි සාපයක් තියනවාද? ප්‍රමාදයට වැටෙන්න. මට බෑ කියන එකට හරියන්නේම නැහැ. ඉන්නේ බැරි වුණත් ගමන හැකි සංඥාව ගණ්ඩයි මේ ආනන්ද සප්පයි සූත්‍ර දේශනා කළ තියෙන සබහානට පිළිමිච්ච පිරිසක් මේ හොඳට හිතේ තියාගෙන අඩු ගානේ මෙහෙම තැනක දවසක් ඉන්න හම්බුනා ඇතිනේ. අඩු ගානේ සීලයක් අදිෂ්ඨාන කරමින් හම්බුනා. අඩු ගානේ මං ඉවර වෙන්න ඉස්සෙල්ලා එක වචනයක් කියන්න. එක පැයක් වාඩි වෙලා ඉන්නකොට කතා නොකර ඉන්න එකේ පින ඔයගොල්ලෝ දන්නවද කොච්චරද කියලා? මේ පැය භාවනා නොකරන මොන තරම් පල්ලහැලි දොඩනවද? සත්තු මරණ තරම් අකුසලයක් සිද්ධ වෙන සම්පප්පලාව. ඒ නිසා ඒකවත් ඇතිනේ. නලිය නලිය හරි කවන්න කේන්ද්‍රි ගන්න නැතුව ඉන්න. කේන්ද්‍රි ගාපම අනික් එක නැයි කියලා අහන්න ගියාම කතාව ඇවිස්සෙනවා. මේ බාලාලාපනේ කියන්නේ ඔන්න ඕකට තමයි. මේ බාලයන් විසින් දොඩවනවා. නන් දොඩවන්න උත්සාහ කරන නිසා එක තැනකට වෙලා ඉඳගෙන හිටියත් විශාල කුසලයක්. ඒ නිසා එක්කෙනෙකුට බනවන්න එපා. කතා කරන්න හිත හැදිරෙන්න එපා. පුළුවන් තරම් නිසද්ද කරන්න කය නිස්සද්ද කරන්න. එතකොට තමයි හිත කවදාද නිස්සද්ද වෙනවා නිස්සද්ද වෙන්නේ. ඒ නිසා චිත්තත් සාරිපුත්ත හාමුදුරුවෝ හොඳට කාලා තර වෙලා තෙල් මොහොත මෙවුරුවට පස්සේ අය ගෙදර යන්න හිතන එක තමයි කතාවේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් කතාවේ වින් වෙලා ක්‍රියාවල පුදුරන් තැම්පත් කරගෙන ඒ ආනින්ජ සප්පාය නැත්නම් නොසැලෙන තැනට සප්පාය කරනු ඉච්ඡිත සාධසීතර සලසලා දෙන්න මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිල් දිනාටම සනසි මුදා වේවා කියලා